ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ධර්ම දේශනාවක් සඳහා ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ ඒ සඳහා සියලුම දෙනා tempත් වෙලා සාදුකාරය පාත්තුමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉදං දුක්ඛං අයං දුක්ඛ සමුදයෝති අය මේ කානුපස්සනා අයං දුක්ඛ නිරෝධෝ අයං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාති අයං ဒ ුතියානුපස්සනාති තී අවසරයි ස්වාමින් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පිටවත්නි අපි ඈන දිග කාලයක නේවාසික භාවනා වැඩමුළුවක ආරම්භක අවස්ථාවේ මුල් කාලය ගත කරා. ඉතින් මේ වගේ වැඩමුළුවකට අපි වෙලාව ලබා ගන්නේ මොනතරම් සැලසුමකින්ද සංවිධානයකින්ද කැපකිරීමකින්ද කියලා මේ පිරිස් වලට විශේෂයෙන් කියලා දෙන්න දෙයක් නැහැ. හැම කෙනෙක්ම පුදුමාකාර කාලය ධනී ශ්‍රමේ සංවිධානය අතින් කැප කරලා තමයි මෙවැනි අවස්ථාවක් ලබා ගන්න සංවිධානය කරන ඇත්තෝ ඊටත් වඩා කැපකිරීම කරනවා. ඉතින් අදහස් කරන්නේ හැම කෙනාම ආවට ගියාර කරපියක් නෙවෙයි වටිනාකමකින් තීරමක් ඇතුව කාගේවත් මෙහෙමකින් නෙවෙයි තමා විසින්ම තමා මෙහෙවිලා මේ කාලය ගත කරගෙන තියෙනවා. ඉතින් ඒ ගත කරපු දේ සඳහා අපි කරන්න තියෙන උපරිමේ කරන්න ඕනේ. මොකද ඒකේ වටිනාකම තම තමන් දන්න නිසා. ඒ කල යුතු උපරිම කටයුත්ත අපේ ප්‍රයෝජනීය සඳහා කල යුතු කටයුතු වලට බුදුහාමුදුර සඳහන් කරන්නේ අනුග්‍රහ කරනවා කියන එක. ඉතින් අප අපි අපේ પરමාර්ථය එල්ලේ ඉස්සරහින් තියාගෙන මේකේ ඇති ඇති අවබෝධ කර ගැනීම නැත්නම් අපේ සම්ප්‍රදාන කුල සිංහල බෞද්ධකමේ කියන නිවන් අවබෝධ කිරීම කියන එක සඳහා මේ අපි මේ තාක්කල් කරපු සංවිධාන වලින් පමණක්ම ප්‍රයෝජන ලැබෙන්නේ නැහැ. ඒව පුංචි කියන එක නෙවෙයි ඒව වටිනවා. නමුත් මේ මැත්තේ කළ යුතු අනුග්‍රහ තියෙනවා. අන්නේ අනුග්‍රහ කටයුතු සඳහායි ඒකට පූර්ණ කාලිනව හිතගත යොදා කටයුතු කරන්නයි අපි එnde ඉස්සරලා ඒ අනිකුත් බාධක වලින් අයින් වෙන්නයි මේ සංවිධානය කරගත්තේ. ඇතුළට ආවට පස්සේ වැඩමුළුවේ ඉන්නකොට කලීතු අනුග්‍රහ නේවාසික පූර්ණ කාලීන භාවනා යෝගාවචරයන් විසින් කරන අනුග්‍රහ කියලා කියනවා. ඉතින් ඒ වාගේ නැත්නම් පැවිද්දන් විසින් කරන අනුග්‍රහ, Brahmacharya රකින්නන් විසින් කළ යුතු අනුග්‍රහ. ඒ වාගේ දේවල් සම්බන්ධව ඉතින් බුදුහාමුදුරන්ට වැඩිය අපට කියලා දෙන්න වෙන කෙනෙක් ඇත්තේ නෑ. මෙතෙන්ට එනකන් කල යුතු සංවිධාන නම් අපිට කවුරුත් එක්ක සාකච්ඡා කරලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒ අනුග්‍රහ මොනවනවාද කියලා තේරුම් අරගෙන ඒවට කටයුතු කිරීමේදී අපිට සරුවචනාංශයේ ගත කරපු මේ ජීවිත ආදර්ශය තමයි ගන්න තියෙන්නේ. අනුග්‍රහ පහක් ගැන සරුවචනාංශයේ අනුග්‍රහිත සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා මේ ආරම්භය නිසා අපිව ගැන පොඩ්ඩක් හිතව දා ගන්න ඕනේ තම තමන් තම තමන් කරන්නා වූ මේ වැඩේ බරපතලකම තේරුම් ගන්න. ඒකදී පළවෙනිම සරුවචනාංශයේ දේශනා කරලා වදාරන්නේ හැම කෙනෙක්ම මෙතෙන්ට එනකොට සීලානුගහිතයක් තියෙන්න ඕනේ. ඒ කෙනා තමන්ගේ කායික මානසික වාචසික ක්‍රියා පිළිබඳව සදාචාරාත්මක වගවීමක් වෙන්න ඕන. ආචාර ධර්ම පිළිගැනීමක් වෙන්න ඕන. බෞද්ධයන් වශයෙන් ඇත්තටම කාගෙමුත් අපි බලාපොරොත්තු වෙනවා සදාචාරයක් ආචාර ධර්මයක්. නමුත් මෙතනදී මේ පූර්ණ කාලීන භාවනා යෝගාවචරයක් කිව්වහම එහෙම නැත්නම් පැවිදි ජීවිතයටපත් වෙච්ච කෙනෙක් කිව්වහම Brahmacharya සමාදන් වෙච්ච කෙනෙක් කිව්වහම ඒක විශේෂයක් තියෙන නිසායි මෙතන මේ සීලානුගායිතයක් ගැන කතා කරන්නේ. ඒක සාමාන්‍ය වචනෙන් කියනවා නම් අපි බෞද්ධයා පන්සිල් ගන්න මට්ටමක් එක්කයි අපි ලෝකයේ අද පිළිගැනීම තියෙන්නේ. මේ වගේ තැනකට එනකොට මේ පන්සිල් අපි අට සිල් වලට, නව සිල් වලට, දස සිල් වලට, සාමණේර සීලයට, භික්ෂු සම්පදා සීල ආදී වශයෙන් ඒවා උසස් තත්යකට විනාශ කරගන්න ඕන. ඒ වෙනස් කර ගැනීම ලොකු ස්වාමීන් වහන්සේ සඳහන් කරේ අපිටකොට අපිට හිත අලුත් කරගන්න කාරණාවක් තියෙනවා. අපි ගෙවල් දොරවල් ඉන්නකොට පන්සිල් වල බැඳී ගත යුතු කරේ. දැන් අපි අටසිල් වල ඉන්නේ ඒක නිසා අපිට ඒ ගෙවල් දොරවල් වල තිබිච්ච කාංකරචල් හිතට එනකොට යන්න පුළුවන් ඒ ඒ පන්සිල් වල ඉන්නකොට ඒක තිබුණේ අපි අටසිල් වලට අවිල්ලා ඉන්නවා. ඒක නිසා අලුතෙන් හිතන්න අලුත් තාලයකට හිතන්න ඒක නැත්තම් සම්ප්‍රදායෙන් පිටපැනලා අපි රැඩිකල් වාදීව තමන්ගේ පැත්ත හිතනද මේ සීලය මේ විදිහට අපිට අනුග්‍රහිතයක් වශයෙන් උදව් වෙනවා. ඒක ඉතින් සමාදාන වෙන සීලය විතරක් නෙවෙයි සමාදාන වුණාට පස්සේ ඒක අපි අනුග්‍රහ සීල අනුග්‍රහිතයක් විදිහට කරනකොට අම චිත්තක්ෂණයම තමන්ට සිහිපත් වෙන්න ඕනේ. මම අඤ්ඤෝමේ ආකප්පෝ කරණීයෝති කියනවා මම සාමාන්‍ය ගිහිගෙදර ජීවිතය ආකල්පන වෙයි මෙතනදි කරන්නේ හැම දෙයක්ම කරනකොට සුදු රෙද්ද දිහා බලනකොට තේරෙනවා. බාපණේ දාලා ඉන්නකොට තේරෙනවා. හවසට නොකා ඉන්නකොට තේරෙන්න ඕනේ. කතා නොකර ඉන්නකොට තේරෙන්න ඕනේ. මේ හැම දෙයකින්ම අපට ශීලය ඇවිල්ලා ඉස්සරහට ඇවිල්ලා කියලා දෙනවා. මේ හිත අලුත් කරගන්න පුළුවන් කරුණු ගොඩක් තියෙනවා. දැන් අලුත් කරගන්න ඕනේ. අනේ ඒකෙන් අපේ પરමාර්ථය දිහාට තල්ලුවක් තියෙනවා. ඒ වර්මාර්ථය දිහාට තියෙන තල්ලුවට අපි නැත්නම් මම නැත්නම් පුද්ගලයෙක් වශයෙන් කරන දෙයට අපි අනුග්‍රහ කියලා කියන්නේ. පළවෙනි එක තමයි සීලානුගහිතේ, දෙවෙනි එක තමයි සුතානුගහිතේ. දැන් මේ අපි මේ පැයක් දවසකින් වෙන් කරගෙන සරුවත්න දේශිත ධර්මයකට අහුම්කම් දීලා අපි නොදන්න දේවල් ඉගෙන ගන්නවා. ඒ වගේම අලුතෙන් දේවල් අහන වෙලාවක් එනවා. සැකසහිත සංකාසහිත දේවල් පිළිබඳව සැකහැර ඍජු කර ගැනීමක් සිදු වෙනවා. ආ මේ බණ කියනකොට මේ නිකම්ම මේ කණින් අහලා ඒ කණින් යනව නෙවෙයි තමන්ගේ අවියන් ආඩම්බරයන් වල පෞරුෂත්වයේ දෘෂ්ටිවල එහෙම නැත්නම් මුණින් සලකා බැලීමේ මොනවදෝ පුංචි වෙනස්කම්ම ගැසිද්ද වෙන්න පටන් ගන්නවා. ඒ දෘෂ්ටි ඍජු වීමක් වෙන අපේ චපල ගමන, වංචනික ගමන, ෂට ගමන් වෙනුවට ඒවා තේරුම් ගන්න පුළුවන් තරම් ඍජු දිට්ඨිච්චු කම්ම කියලා කියනවා. අගම චිත්ත මනස පසීදති. ඒ හරි සන්තෝෂයක් ඇති. බනහනකොට ඒ වෙලාවෙම සන්තෝෂයක් එනවා. එතකොටත් හිත අලුත් කරගන්න පුළුවන්. අපි මේ දේ මෙතෙක් කල් කරේ මේ කාරණා දන්නේ නැති කම නිසායි. දැන් මේ බණ ඇහෙනකොට මේ <clears throat> කළ යුතු දේවල් පිළිබඳව නැවත ආමන්ත්‍රණය කරනවා. මේක වෙන්නේ මේ මේ විදිහට ඍජු කරගන්න ඕන කියන කාරණා ඉදිරිපත් වෙනවා. තමනුත් ඒ පිළිගන්නා සුළු හැදෙන්න කැමති තාලෙන් බණ අහනකොට කුඹලෙක් අතට අහුවෙච්ච මැටි පිටක් වගේ ඕක ඕන දිහාට අඹන්න පුළුවන්. අපිට ඒ තියෙන මැටි කැල්ලෙන් කලයක් අඹන්න පුළුවන්, මුට්ටියක් කට්ටියක් අඹන්න පුළුවන්, ඕන තැනකට නමන්න පුළුවන්. ඒ ධර්මයේ ඇහෙනකොට ඒ ධර්මයේ දිහාට නතු භාවය, අවනත භාවය ආදර ගෞරවයෙන් අහන සුළු ගතිය තියෙනවනම් ඒ හරහා වෙනස් වෙන්න පුළුවන්, අලුත් වෙන්න පුළුවන්. ඒ අර සුවිලි සීලේ වගේම සුතානුගායිතේ. ඒක තමයි අපි මේ <coughs> වෙලාව ගන්නෙ. ඒ වගේම තමයි සාකච්ඡානුගායිතය ධර්ම දේශනාක්ති දේශකයන් වහන්සේ දේශනා කරනවා ශ්‍රාවකව අහනවා. එතකොට ඒක පැත්තට ගවලන්නේ. එක පැත්තයි Tamanට අවශ්‍ය තැනක පිරිසුදු කර ගැනීමක් කරන්න වෙන්නේ. ඊට වෙනස්තාවක් තියෙනවා සාකච්ඡානුග්‍රහිතයේදී කාටත් වගේ මාතෘකාවක් මතු කරන්න පුළුවන් ප්‍රශ්නයක් මතු කරන්න පුළුවන් තේරුම් නැත්තරක් සිද්ධ කර ගන්න පුළුවන් සාකච්ඡානුග්‍රහිතයත් ඒ වගේම වැදගත් දෙයක්. එහෙම නැත්නම් සුතානුග්‍රහිතයේදී දන්න කෙනා නොදන්න කෙනා අතර පරාශයක් ඇති වෙන්න ඉඩ තියෙනවා නොදන්න කෙනාගේ මත ඉදිරිපත් කරගන්න වෙලාවක් නැති වෙනවා. සකච්ඡානුගයිදී හිම කරන්නේ නොදන්න කෙනාට උනත් මේ Tamanට වැටෙන තාලෙ මෙහිමයි මේ මේ දේවල් මට වැටහෙන්නේ නැතය කියලා සකච්ඡා කරගන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒක සර්වඥාන්සේ අනෙකුත් ආගම් වල නැති අලුත් දෙයක් ඒක. එන කිසිම තැනක නැහැ. සුද්ධ ලියවිල්ල තියෙනවා පුළුවන් නම් කියවපල්ලා බැරනම් කියවපල්ලා කියලා තියෙනවා. මේකේ නෑ. සුද්ධ ලියවිල්ල කියවුවට ඒ දෙක දන්න කෙනා කතා කරාට මේක Tamanට වැටහෙන්නේ නැත්නම් සජීවී තාලෙට ඒක සුද්ධ පවිත්‍ර කරගන්න පුළුවන් අවස්ථාවක් තමයි ඒ සාකච්ඡානුගාමී දෙකෙන්නේ. ඉතින් මේ තුනෙන් අනුග්‍රහ ලැබලා ඊට අලුත් කරගෙන අපි සමත භාවනා වශයෙන් අනුග්‍රහ කරනවා විපස්සනා භාවනා වශයෙන් අනුග්‍රහ කරනවා. එතකොට අර නිතරතර ජීවිතය ගත කරනකොට තියෙන වගකීම් යුතුකම් භාර නැතුව නෙවෙයි වෙන වගකීම් යුතුයකම් භාර වගේ තේරෙනවා. ඒ වගේම නොයිදිච්ච ගැම්මක් තෙදක් Tamanට එනවා හිත අලුත් කර ගන්න පුළුවන් කාරණා නිසා. ඉතින් ඒ වගේ කරනකොට අපි මේ වැඩමුළුවේ හැමදාම මේ වගේ කාලයක් ගන්න බලාපොරොත්තු වෙනවා. මේ සූත්‍ර කොටසක් නැත්නම් සරුවචන දේශිත උපදේශමාලාවක් කියවලා අපි <clears throat> පුළුවන් තරම් අපේ දැනුම දියුණු කරගන්න එක. ඉතින් ඒ සඳහා පුද්ගලයෙක් වශයෙන් මගේ ජීන අත්දැකීම තමයි මේ වගේ නේවාසික භාවනා වැඩමුළුවක් කරනකොට එක මාතෘකාවක් අරගෙන ඉතල දවසින් දවස දවසින් දවස ගැඹුරින් ගැඹුරට යන දේශනා මාලාවක් දේශනා වලියක් වශයෙන් එකම පිරිසක් එකම වහලයට හමු වීමෙන් ලැබෙන වාසියක් වශයෙන් පාවිච්චි කළොත් ගැම්මක් ඇති වෙනවා, ජවයක් ඇති වෙනවා. ඒ නිසා මේ වැඩමුළුවටත් අපි බලාපොරොත්තු වෙන්නේ දේශනා මාලාවක ස්වරූපයකින් දෙන්නයි ඒ සඳහා අපි මේක හුඟක් වෙලා කරේ සර්වචනාංශයේ දේශනා කරපු සූත්‍රයක් කරගන්නවා අර අනුගාහිත පහට ගැලපෙයි කියලා හිතන ඊට පස්සේ සූත්‍රේ ටික ටික ටික ටික අපි ඉදිරියට ගෙනියනවා ඒකේ තියෙනකොට ඉතින් සර්වචනාංශයේ කොහොමටත් ඒ සූත්‍රය ඕපනයික ක්‍රමයකටයි ගෙනියන්නේ. එකින් එකට එකින් තුඩු දෙන ක්‍රමයකට තමයි සර්වචනාංශයේ දේශනා කරන්නේ. ඉතින් ඒ නිසා අපි දවසින් දවස දවසින් දවස ඒ ඕපන එක ක්‍රම ඉඳ තියාගෙන අපි වචනෙන් කියනවා එන්න එන්න ගැඹුරින් ගැඹුරට යන විදිහටයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ සම්බන්ධව මේ ගමනට ඉස්සර වෙලාව මත විමසන වෙලාවේදී ඉදිරිපත් වෙච්ච සූත්‍රයේ කොටසක් තමයි අපි ඉස්සරහින් තියාගත්තේ මේ ධර්මදේශනාවේ පොදු මාතෘකා විදිහට ඒ සූත්‍රය සංකීර්තිකාරක ස්වාමීන් වහන්සේලා නම තියලා තියෙන්නේ ද්වේතානුපස්සනා සූත්‍රය කියලා. ඒ ද්වේතානුපස්සනා සූත්‍රය කියලා කියන්නේ මේක සර්වඥ දේශනාවේ දක්වන දැන් වචනෙන් කියනවා නම් සාපේක්ෂතාවයේ එහෙම නැත්නම් සංසන්දනාත්මක බව අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යය එහෙම නැත්නම් ද්වේතාවය මත නැත්නම් ද්වේතාවය මාතුකා කරගෙන අතුරකට බහින සූත්‍රයක් නිසා මේකට ද්වේතානුපස්සනා සූත්‍රය කියලායි සඳහන් කරලා තියෙන්නේ. ඒක මේ සරුවචන් වහන්සේගේම වචනයක්. ඒ සූත්‍රයේ සඳහන් වෙන්නේ සරුවචන දේශිත කුද්දක නිකායේ සූත්‍ර පිටකයේ කුද්දක නිකායේ සාමාන්‍ය සූත්‍ර පිළිබඳව නැත්නම් සූත්‍ර දේශනා පිළිබඳව පොදු විග්‍රහයක් කරනකොට කියනවා කාට හරි සීලය තේරෙන්නේ නැත්නම් විස්තර කතාව වලේ නම් ගාක් පවිත්‍රෝ නම් දීඝනිකාය කියවන්නේ කියලා. දීඝනිකාය පළවෙනි සූත්‍ර 10ෙම තියෙන ශීලඛණ්ඩකේ පුදුමාකාර විස්තරයක් තියෙනවා. දන් දෙමින් ඉන්න කෙනෙක් සීලයකට තමන්ගේ ආධ්‍යාත්ම ජීවිතේ නංවනකොට දත යුතු සරුවචනාංශේ හොඳයි කියලා අනුමත කරලාද කාරණා ගොඩාක් තියෙනවා දීඝනිකායේ ගොඩක් වෙලා එක සූත්‍රයක් ගත්තොත් පිටු ගාණක් කියනවා ඒකේ අසවල් දේ අතහැරියා කියන්න බැරි වෙන විදිහට මූල සීල, මජ්ක්‍ධිම සීල, උපරි සීල කියලා සීල මට්ටම් තුනක්. ඇත්තටම කියනවා නම් ඒක සම්පූර්ණ Brahmacharya ජීවිතේම අර සීල කියන මාතෘකාවට දාලා පුදුම විස්තරයක් තියෙනවා. ඒ නිසා හැඟීමක් ඇති කරගන්න ඕන නම් කාට හරි භාවනා ජීවිතයේ තියෙන සීල සමාධි ප්‍රඥාවල සීලය කියන්නේ මොකක්දයි කියලා එයාට කියනවා දීගනිකාය කියන්නේ. ඊට පස්සේ කියවලා යම් ප්‍රමාණයක් අනේ මේක හොඳයි මේක කරන්න ඕන කියලා සීලක පිටලා ඉදිරිපත් වෙච්ච එකට මජ්ක්‍ධිම නිකාය කියවන්නේ කියලා. ඒකකොට සමාධි භාවනා සමාධි ප්‍රඥා දෙක පිළිබඳව සෑහෙන විස්තර තියෙන මජ්ක්‍ධිම නිකායේ. මම පැවිදි වුණාට පස්සේ ලොකු ස්වාමීන් වහන්සේ ළඟට ගියාට පස්සේ මට පාලි දැනුමක් තිබුණේ නැහැ. අපි ඉගෙනගත්ත අධ්‍යාපන ක්‍රම හැටියට පාලි විෂයක් වශයෙන් අපිට ඉගෙන ගන්න වාසනාවක් තිබුණේ නැහැ. ඒ නිසා කිව්වට පස්සේ කිව්වා තේරුණ තුනට කමන්නේ මජ්ක්‍ධිම නිකාය පොත අරගෙන පුළුවන් තරම් පෙරලන්නේ කිය. දන්න දන්න හරිය කියවන්නේ. කියලා කියවනකොට ඒකේ අර සීලය දක්වන දීඝනිකායට වැඩිය රස රස කෑලි අතර මෙතන හරියට තියෙනවා. ඒක නිසා මජ්ක්‍ධිම නිකාය හොඳයි. සීලයකට යන්න කැමති සීලයක පිළිහිටපු අපකප වෙන්න කැමති කොටිම්ම කියනවා සීලාචාර වෙන්න කැමති ඉක්මනට කැමති මනුස්සයාට මජ්ක්‍ධිම නිකාය හොඳයි. ඒ දෙක කියුවට පස්සේ මජ්ක්‍ධිම නිකායේ දිග කතන්දර තියෙනවා. ඒක එකම එකම සූත්‍රයක්වත් එක ජවනිකාවකින් ඉවර වෙන්නේ. ජවනිකා රාශියකින් යුත් නාටකමක් වගේ මජ්ක්‍ධිම නිකාය යන්නේ. හරි රසයි. ඊට පස්සේ තමයි සංයුත් නිකාය අංගුත්තර නිකාය තියෙන්නේ. මේ මට්ටම් වලට ආපු කෙනාට නිකම් ව්‍යංජනයකට උම්මලකට දානවා වගේ ඒක රසකරනද දැතිවිද පුංචි කරන. එතකොට මේ සංයුත් නිකාය අංගුත්තර නිකායේ කලාතුරකින් තමයි සූත්‍රයක ජවනිකා රාශියක් තියෙන්නේ. පුංචි කාරණා කරගත්ත එක විස්තර කරා. ඒකට අදාළ නම් ජවනිකා කීපයක් සඳහන් වෙන්න පුළුවන්. නමුත් කාරණා තියෙනවා. දැන් මේ ඔක්කොම වැඩේ වුණාට පස්සේ අතු කාලා ගන්න ටික තමයි කෑලි හැලිච්ච ටික තමයි කුද්දකනිකායේදී පුංචි පුංචි කෑලි. හොඳම රස කෑලි ටික. කුද්දකනිකායේ දීඝනිකාය මජ්ක්‍ධිමනිකාය කියපු නැති කෙනෙකුට කොහෙන් කරකොලත ඇරියද කියලා හොයන්න බෑ. නමුත් අර කියවපු කෙනාට තේරෙනවා සංගීතකාරක ස්වාමීන් වහන්සේලා මාස ගණන් සංගීති ධර්ම සංගායනා කරලා කියන්නව නැතුවම බෑ. නමුත් අරතරන් දීර්ඝ කතා නැතිව ඔක්කොම කුද්දකනිකායට දාලා තියෙනවා. ඒකේ භාෂා ශෛලිය හරි අමුතුයි. ඔක්කොම නිකන් දන්න කියන අයට කියන කතා තියෙන්නේ. ඒ වගේම පසුබිම කියන්නේ එච්චර විස්තර කරන්න වෙලා ගන්නේ නැහැ. මොකද ඒ වෙනකොට එයා සූත්‍ර පිටකයට හුරුයි. මේ සරුවච්ච දේශනා හැම වෙලාවෙම පසුබිමට සාපේක්ෂව කතා කරන්නේ. මොකද කුද්දකනිකාර ගියාම පුංචි වචනකින් පටන් අර ගන්නවා. මෙන්න මෙහෙමයි මේක උනේ කියලා. ඊට පස්සේ කෙලිම කාරණාවට බහින. එතකොට යාට භාෂා දැනුම තියෙන්න ඕනේ, ව්‍යවහාර ව්‍යාකරණ දැනුම තියෙන්න ඕනේ, සරුවචන්සේ කවුරුද කියලා දැනගන්න ඕනේ. මේ සූත්‍ර කොහොමද සංගීතයට සංගායනාට එකතු උනේ? ඉතින් මේ කොහොමද උනේ කියලා කාරණා දන්න කෙනාට හරි ලස්සන පුංචි රසමසවුලු මේ කුද්දක නිකාය සඳහන් කරලා තියෙනවා. ඒ කුද්දක නිකාය තමයි සුත්ත නිපාතේ කියන පොත සඳහන් වෙන්නේ ඉතින් සුද්ධංගේ පැත්තෙන් බලනකොට බටහිර ඇත්තන්ගේ පැත්තෙන් බලනකොට බුදුචානන්සේගේ දේශනාවේ සාර පද්ධතිය සාර ඡණ්ඩය <clears throat> ඔක්කොම මණ්ඩි ටික තියෙන්නේ සුත්ත නිපාතේ කියලා ඒ වගේ මේක කියවන්න අමාරුයි කියලා ඒකවා දාර්ශනිකයි කියලා නම් කරලා තියෙනවා ඒ නිසා ඒකට යන්නේ සෑහෙන දුරට සූත්‍ර පිළිබඳ මූල ධර්ම දැනුමක් තියෙන අත්දැකීමක් තියෙන ඒ වගේම උසස් පෙළ පන්ති කරන කෙනෙකුට වගේ තමයි ඒ සුත්ත නිපාතේ තියෙන කරුණු තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. නමුත් ඒකේ ඒ වගේ භාවනා ජීවිතයකට යනකොට ඉහළ පන්ති වලයට මේක ගැලපෙනවා කියන වගේම කිසිම භාවනාවක් නැති කිසිම කර්මේශා කර්ම වල ආධාර නැති කිසිම සීලයක් නැති විශ්වවිද්‍යාල තියෙන දර්ශන අංශවලත් මේක තමයි සාකච්ඡා ඒ තරම් මේක හරි ගැඹුරු කාරණා එහෙම නැත්නම් ඒවා පිටු කරලා ගත්ත දේවල් තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ ද්වේතානුපස්සන සූත්‍රය ඉතින් සාමාන්‍ය බණවට ගැඹුරුයි. ඒක අපේක්ෂා කරනවා මූලික අර අනිකු සූත්‍රවල තියෙන දැනුම ඉක්මීම ව්‍යාකරණේ වගේම භාෂා හැසිරවීම බුදුහාමුදුරුවෝ කොහොම කෙනෙක්ද කොහොමද මේ සංගීතයටපත් සංගායනටපත් වෙන්නේ කියන හැඟීමක් දැනීමක් අපේක්ෂා කරනවා මම මේ මන්දෝත්සාහය කරන්න කියනව නෙවෙයි ඉතින් ඒක නැත්තම් හදා ගන්නවා ඒ මූලික පසුබිම සකස් කර ගන්න ඕනේ මේක ඉතින් අපි වාගේ බණ භාවනා කරන එහෙම නැත්තම් ශාසනයට කරු කරන පිරිසවත් මේව හදාරන්නේ නැත්තම් මනිකම්ම නිකම් මේ හමස් පෙට්ටියට යනවා විශේෂයෙන්ම මේ කොටස් මේ සුත්ත නිපාතේ වගේ කොටස් සාමාන්‍ය තමයි පන්සලේ බණ කියන කොටවක්වත් හෝ ගුවන්විදුලි ධර්ම දේශනා වගේ දේවල් අපි ගන්නෙ නෑ. ගත්තට මේක තේරුම් ගන්න අමාරුයි. මොකද ඒක සඳහා සදී පැහැදී සිටගත් පිළිසකට විතරක් අමාරුවෙන් තේරුම් ගන්න පුළුවන් කරුණු. ඉතින් ඒ නිසා දේශක ශ්‍රාවක දෙපාර්ශ්වයේම සදී පැහැදී සිට ගන්න ඕනේ. ඒකට කියනවා ධර්ම ගෞරවය කියලා. ඉතින් ධර්ම ගෞරවයෙන් කරගෙන ගියොත් අපේ මෙතෙක් ගන්න මූල ධර්මත් නැත්නම් පොතේ දැනුමත් අපි කරලා කියලා තියෙන භාවනාවත් නිසා යම් ප්‍රමාණයකට ගලප ගන්න පුළුවන්. ඒ ගලපන හැම වෙලාවෙකම භාවනා හිස්සරට පයි. එනත හිත අලුත් වීමක් සිද්ධ වෙනවා. ඉතින් මේ තාක් මම මේ විස්තර කළේ මේ ධර්ම දේශනා මාලා පුරාවටම සියලු දෙනාගෙම ඒ ධර්ම ගෞරවය ඒ අපි ආදාරණ හදන දේ පිළිබඳව ප්‍රසාද භාවය හුවා දක්වන්නයි. ඉතින් ඒක මම හිතනවා මේ ශිළු දෙනාම ඒකට සුදුසුයි කියලා. එහෙම සුදුසුයි කියලා පටිබුරුල් කරන්න එපා, පටිසද කරගන්න. ඒ සඳහා අප වෙලා කැප වෙලා අපි මේකට යෙදෙන්න ඕන. ඉතින් මේ පූර්විකායෙන් පස්සේ අපි බහිමු සූත්‍ර දේශනාවේදී කාරණා කාරණාවලට අපේ ජීවිතයට කොහොමද සම්බන්ධ වෙන්නේ කියන්නේ මේ සූත්‍රය දේශනා කරන්න වෙලා තියෙන්නේ ਸਰවචන් වහන්සේට සවැත්නුවර ජේතවනාරාමයේ ඉස්සරහා තියෙන පුබ්බාරාමයේ කියන මිගාරමාතු පාසාදේ කියන විසාකාමහෝපාසිකාව කරලා දීපු ස්ථාන. ඉතින් ඒකේ තරවචනච අවුරුදු 5ක් වස්වසලා තියෙනවා. වැඩිම කාලයක් සර්වචනච වස්වසුවේ මේ සවැත්නුවර සවැත්නුවර ජේතවනාරාමයේ තමයි ගොඩක්ම සප්පාය වෙලා තියෙන්නේ. නමුත් මිගාරමාතු පාසාදේත් දේශනා කරලා තියෙන හොඳ බරපතල සූත්‍ර එකක් තමයි මේ ද්වේතානුපස්සනා සූත්‍රය. එතෙන්දී ਸਰවචනසේ දැකලා තියෙනවා මේ අසලසකරයක එළියේ කරු එළියේ හඳේ එළියේ සංඝයා වහන්සේලා මාකාර විදිහේ භාවනාවල ඉඳලා ගත කරනවා. කිසි කෙනෙක් කිසි කෙනෙකුට කතා කරන්නේ නැහැ. කිසි කෙනෙක් ඒ නියතතාවයේ බිඳින්නේ නැහැ. ඒ නියතතාවයේ උකහාගෙන නියතතාවයට සමවැදිලා භාවනා කරන වෙලාවක ਸਰවචනාංශයට හිතුණා මේ වගේ පිරිසකට මෙන්න මේ කාරණාව කියලා දුනොත් හොඳයි කියලා. ඒ කියන්නේ සීලය රැකපන්, බණ භාවනා කරපන් කියන කතා නෙවෙයි මේ තියෙන්නේ. දැනටමත් සීලක ඉන්න, දැනවත් බණ භාවනා කරන, ඒ හුදේකලා වගේ කරන, නිස්සද්ද භාවය අගය කරන, ඒ ಗುಣ සහිත සංඥා වංශලා පිරිසක් ਸਰවචනාංශේ වට කරගෙන ඉන්න යවනිකාවක් ඒ වෙලාවක සර්වචනාංශේ හිතාමතා කරන කතාවක්. සාමාන්‍යයෙන් බලනකොට සර්වඥ දේශිත දේශනා සමහරට වෙච්ච හිත්‍යක් නිසා ඒ වෙලාවට විනිශ්චයක් වශයෙන් හෝ විග්‍රහයක් වශයෙන් සර්වචනාංශේ දේශනා කරනවා. සමහර කෙනෙක් ඇවිල්ලා ඉස්සරහට ප්‍රශ්නයක් අහනකොට දේශනා කරනවා. සමහර ඒවා කත්තු කමිතා ඥාණය නැත්නම් මේක මේ පිළිසෙට කිව්වොත් මේ පිළිසෙ මේක අල්ලගන්නේ කියලා හිතලා මේ වෙලාවේ කිව්වොත් ඒක හොඳයි කියලා හිතලා මේ තැනදී මේක කිව්වොත් හොඳයි කියලා හිතලා ਸਰවචන්සේ දේශනා කරන දේවල්. ඉතින් මේක මෙතනත් මේ ද්වේතාන පසන සූත්‍රයත් ਸਰවචනාංශයේ විසින්ම හිතලා පිළිස දැකලා වෙලාව දැකලා ස්ථාන දැකලා මෙතනද මේ පැලේ මේ ඇටේ මෙතන පැල කෙරුවොත් නම් හොඳට සරුවට හැදෙයි කියලා හිතලා දේශනා කරපු සූත්‍රයක්. ඉතින් ඒක නිසා එතන හිටපු ස්වාමීන් වහන්සේලාත් ඒ ඒ ජවනිකාවේ කොටස් කාර්යෝ වෙලාව ස්ථානේ සර්වචනසගේ මතුවෙච්ච අදහස මේ පිටසට මේ කාරණා කිව්වොත් හොඳයි කියන එක ඔක්කොම ඒ ජවනිකාවේ කොටස් කාර්යෝ ඉතින් අපිට මේ සූත්‍රය ඇහෙනකොට බණ භාවනා කරනකොට අපිත් එතන ඉන්නවා වගේ අපිත් ඒ කොටස් කාර්ය වගේ දැනෙනවනම් ඔන්න අපිට හිතා ගන්න පුළුවන් sannivedanayak වෙනවා. එහෙම නැත්නම් මේ කණෙන් අහලා ඒ කණෙන් යන්න හෝ එහෙම නැත්නම් නිකම්ම හුදු පොතේ දැනුම වඩන්න හෝ එහෙනම් මමත් ඔය බණ අහලා තියෙනවා කියලා පඬිතුකම් කතා කරන්න හෝ නෙවෙයි මේක තියෙන්නේ. මේක තියෙන්නේ අපිට ඒක ජීවිතයට සම්බන්ධ කරගෙන දැනට තියෙනවනම් යම් ගොරෝසු වේවා මන්ත්‍යත්වෝ වේවා කෙලස් කහටක්. ඒක තේරුම් ගැනීම අදහසයි මේකේ ගන්න තියෙන්නේ. ඒ නිසා ඒ පසුබිමට අහුම්කම් දෙන්නේ මේක මේ හිතාමතා කරපු පසුකාලීන ස්වාමීන් වහන්සේලා ඊනෙන් දැකපු එකක් නෙවෙයි. මේ වෙච්ච සීතියක්. සර්වඥා අසවල් තනින්දී අසවලාට අසවල් වෙලාවේදී දේශනා කරා කියන එකට අපි කියන්නේ නිදානේ. පසුබිම කියනවායි කියන එක මේක තමයි බුද්ධ දේශනායේ තියෙන සුවිශේෂතාවක්. අනෙක් කෙවයිදී එහෙම නිදානේ හොයාන ගියාට කරලා තියෙන කිසිම ගවේෂණයක කිසිම තැනක ඒ පුරාවස්තු හම්බෙලා නැහැ. සර්වඥාන්සිකේ විතරයි ඒ නිදානේට අනුව ගියාට පස්සේ මේ මිනිස්සු ලෝකේ ජීවත් වෙලා තියෙන හැම තැනක් තිබිලා තියෙනවා. තාමත් ඒකේ නටබුන් තියනවා කියලා දැනගන්න මෙච්චරයි තියෙන්නේ. ඒක නිසා මේ අයින්ස්ටයින් කියලා තිබුණා මේ පුරාවිද්‍යාඥයාගේ කුළු කුළු ගෙඩි පහරට අහු වුණා අහු වෙලා ඉතුරු වෙනව නම් ඉතුරු වෙන්නේ බුද්ධ ධර්ම විතරයි. අනිත ඔක්කොම දිග කතා විස්තර දින හැබැයි හොයාගෙන ගියාට කොතන සිද්ධ වුණාද මොකද වුනේ කියලා ඒ පුරාවිද්‍යාත්මකව මොකක්වත් හොයන්න තැන නැහැ. ඉතින් ඒ නිසා යමක නිදහණය කොහෙන්ද මේක පටන් ගත්තේ කොහොමද පටන් ගත්තේ කොතනද පටන් ගත්තේ කියන එක අපිට එච්චර ලොකු ගැම්මක් අපිට එච්චර ලොකු වටිනාකමක් තේරෙන්නේ නැහැ. නමුත් මේක මිනිස්සෙක් විසින් කරන ලද්දක් මහ පොළොවේ කරන ලද්දක් අසවල් කාලේ කරන ලද්දක් කියනකොට මේක ප්‍රകൃතියක් වෙච්ච සිද්ධියක් එහෙම නැත්නම් ප්‍රබන්ධයක්වත් ජාතක මේ සුරංගනා කතාවක්වත් නෙවෙයි. ඒකයි හැම සූත්‍රයකම තියෙන සුවිශේෂත්වය නිදානයක් තියෙනවා. මේ විදිහට සරුවචනාංශේ කතා කරගෙන ඉන්නකොට සරුවචනාංශේ සංඝයායෙන් අහනවා මේ බුදුරජාන් වහන්සේ දේශනා කරන ධර්මය අපි අහන්නේ ඇයි? බුදුහාමුදුරුවෝ මේ දේශනා කරන ධර්මය අපි අහන්නේ මොකටද කියලා? දේශනාවට අපි අහුම්කන් දෙමෙති අර්ථය මොකද්ද කියලා උඹලගෙන් පිළ කෙනෙක් අහුවොත් උඹලා මොනවද කියන්නේ? මේ තමයි බුදුහාමුදුරුවෝ Taman දේශනා කරන මාතෘකාවට සෙනගගේ අවනතිය සෙනගගේ අවධානය ලක් කරගන්න. අපි යම් හේතුවක් නිසාද මේ බුදුචානන්සේ දේශනා දේශනා කරන කුසල ධර්ම නියානික ආර්ය ධර්මයට අහුම්කම් දෙන්නේ මොකක් පදනම් කරද කියලා අහුවොත් ඉතින් එහෙම වෙනකොට ඒ සාමාන්‍ය සංඥා කියන්නේ අවසරයි ස්වාමීන් වහන්සේ තමයි ධර්මයට අධිපති. ඔබ වහන්සේට ධර්මේ වැටහෙනවා. අපිට ධර්මේ වැටහෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. කර්මා කරලා අපි යත්තන් වෙනින් අනුකම්පා කරලා අනේ අපිට මේ ධර්මයේ දේශනා කරන්න කියලා ඉතින් කවුරු හරි ඉදිරිපත් කරලා ਸਰවචන්නාංශයට ඉල්ලා සිටීමක් කරනවා. ආන්නේම කෙරුවට පස්සේ ਸਰවචන්නාංශය දැන් ඉති මාතුකාව කියලා නේ තියෙන්නේ. අපි බුදුබණ අහන්නේ ඇයි? එහෙම නැත්නම් මේ මොකටද මේ ධර්ම ගෞරවය පිළිහිට ගන්න. අන්න එතකොට ਸਰවචන්නාංශ කියනවා යාව දේව ද්වේතානන්ද ධම්මාන යථාභූත ඥානායාති ධර්මයේ තියෙන ද්වේතාවයේ තේරුම් ගන්නයි අපි මේ බුදුහාමුදුරන්ගෙන් විශේෂයක් කරලා අහන්නේ. ධර්මයේ තියෙන එකින් එකට සාපේක්ෂතාවයේ තේරුම් ගන්නයි අපි බුදුහාමුදුරනේ ධර්මයට මෙච්චර තේර මේ ගරු කරන්නේ. ඒකයි මේ කන්න නමාගෙන හිත යොමාගෙන ආදර ගෞරවයේ ධර්ම ගෞරවයෙන් අහන්නේ මේ ධර්ම අතර තියෙනවා එකිනෙකා අතර අන්‍යෝන්‍ය ප්‍රත්‍යක් දැන් වචනෙන් කියනවා නම් සාපේක්ෂතාවයක් අන්නේ සාපේක්ෂතාවය තේරුම් ගණ්ඩායි නැත්නම් අපි කියනවා පටිච්චසමුප්පාදේ කියලාත් මේකට කියනවා අන්‍යෝන්‍ය ප්‍රත්‍ය කියලා කියනවා. අපිට පේන්නේ එකක් කළුයි එකක් සුදුයි කියලා නම් ਸਰවචනාංශෙ පෙන්වන්නේ ඔය කළු සුදු දෙක එකට සාපේක්ෂ වෙන හැටි දන්නේ නැත්නම් අපේ හිත පිච්චුවට ගන්නවා අරක ගන්න හදනවා මේක ප්‍රතික්ෂේප කරන්න හදනවා නමුත් මේ දෙක එකට තියෙනවා. ඉතින් ඒකෙදී තියෙන මේ එකට දෑඳුත්තක් තියේදී එකට හොඳයි කියන්නයි එකට නරකයි කියන්නයි පුරුදු වෙච්ච මේ මානවයාට මේ දෙක උඹලා තෝරන්න ගියාට මේ දෙක හට ගන්න කොටයි පවතින කොටයි මැරෙන කොටයි එකට තියෙන්නේ. මේ දෙකේ තියෙන මේ දෙකේ ඈඳුත්ත සම්බන්ධතාවයයි මේ බුදුහාමුදුරුව අපිට මේ ලෝකේ පවතින සම්මුති වචන හරහා පෙන්ලා දෙන්න හදන්නේ. නමුත් අපේ හිත, අපේ තර්කේ, අපේ සංසන්දනාත්මක දැනුම, අපේ ඥානය කොහොමඩක්වත් ඒක පිළිගන්නේ නැහැ. ඉතින් ඒ නිසා සිල් රකින්න ඕන, බණ අහන්න ඕන, සාකච්ඡා කරන්න ඕන, සමත භාවනා විදර්ශනා කරන්න ඕනේ. ගෞරවයෙන් අහගෙන ඉන්නකොට සුළු පිරිසකට තේරෙනවා මේ හොඳයි නරකයි දෙකම එකට උපදින. හරි වැරදි දෙකම එකට උපදින්නේ. ලාභ පාඩු දෙක එකට උපදින්නේ. යසස ආයස දෙක එකට උපදින්නේ. සැප දුක දෙක එකට උපදින්නේ. ඔබ මේ එකක් අල්ලලා එකක් විශ්ි කරන්න හදනවා කියලා කිව්වහම ඒකෙන්ම අපේ ක්‍රම වේදේ වැරද්ද තියෙනවා. ඒ නිසා මේ දෙක එකිනෙකට සාපේක්ෂ වෙන හැටි සාපේක්ෂ කියලා කියන්නේ අපේක්ෂා කරනවා කියන්නේ. යා මෙයා අපේක්ෂා කරගෙන හිටින්නේ සැපකට දුක අපේක්ෂා කරන්නේ නැතුව කොහොමඩක්ක කටයුතු කරන්න බෑ. දුකට බෑ කවදාකවත් සැප අපේක්ෂා කරන්න නැතුව දුකට ස්වාධීන වෙන්න බෑ. දුකට දුකට කේවල තත්ත්වෙන් වැඩ කරන්න බෑ. හැම වෙලාවෙම දුක සැපක් අපේක්ෂා සාපේක්ෂ වෙනවා කියලා කියන්නේ අපේක්ෂා. নিরপেক্ষ වෙනවා කියලා කියන්නේ දුකට තනිකර හිට ගන්න පුළුවන් සැපක් නැතුව. නැත්නම් සැපට පුළුවන් දුක නැතුව කෙලින් හිට ගන්න. එහෙම එකක් බුදුහාමුදුරුවෝ දකින්නේ නමුත් අපි සාමාන්‍ය ලෝකයේ මේ අපි මාතෘකාවටම නෙවෙයි මේ කතා කරන්නේ. සාමාන්‍ය ලෝකේ සැප හොයන්න නෙමෙයි දේශපාලනඥයෝ අපිට මේ පොරොන්දු දෙන්නේ. ආර්ථික විද්‍යාඥයෝ පොරොන්දු දෙන්නේ, සමාජ විද්‍යාඥයෝ පොරොන්දු දෙන්නේ. ඒගොල්ලෝ දුකට වෛර කරන්නනේ අපිට කියන්නේ. ඒක බුදුන් කරන මේ දෙන්න එකට උපදින්නේ. එකට ජීවත් වෙන්නේ, එකට මැරෙන්නේ. ගන්නව නම් දෙකම ගනින්. නැත්තම් කවදාකවත් එකක් අයින් අයින් කරන්න බෑ. කාසියක් ගත්තාම කාසිය දෙපැත්තම එකට හම්බ වෙනා මිසක කාසිය එක පැත්තක් අපිට ගන්න බෑ. ඒ නිසා ඒ කාසිය එක පැත්තක් ගන්න උගන්නන මේ අධ්‍යාපන ක්‍රමය මේ පවතින සදාචාරයේ මේ පවතින සම්මුති සේරම පවතින ලෝකමේ බුදුහාමර කරන અભීත ප්‍රකාශයක්. ඔය පේන කළු සුදු හරි වැරදි සාධාරණ සාධාරණ ධර්ම අධර්ම කියන දෙකම එකම තැනින් හටගන්න. එකම විදියට ජීවත් වෙන. එකම විදියට මැරලා යනවා. ඒකෙන් මේ අපි සාධාරණ විතරක් ගන්න හදනවා සාධාරණ පිටු දකින්න හදනවා. හරි ගන්න හදනවා වැරදි පිටු දකින්න හදනවා. කළු ගන්න හදන සුදු ගන්න හදනවා කළු පිටු දකින්න හදනවා. ආන්නේ පටලවිල තියෙන තාක්කල් අපි එක තැන කරකැවෙනවා. මේ ද්වේතානුපස්සනාව කියලා කියන්නේ බුදුජානනාංශයේ මේ දෙකේ අතර තියෙන අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකා සාපේක්ෂ කරන හැටි එකිනෙකට අනිත් එක නැතුව ඉන්න බැරි හැටි තේරුම් අරගත්තොත් ඒ තේරුම් ගැනීමෙන්ම එහෙම නැත්නම් අපි ඊට පස්සේ තේරුම් අනුයෝජන තර්කණය හරහාම පුදුමාකාර සාර්ථකයක් තියෙනවා. ඒක සුතමේ වශයෙන් උත් තියෙනවා. අහනකොටම මේක තේරෙනවා නම් ඒ බුදුහාමුදුරු ඉදිරිපත් කරන දිගහැරලා දක්වන ක්‍රමයට විස්තු කරලා දක්වන විදිහට අතුරු ගහලා දක්වන ක්‍රමයට විමසා දක්වන ක්‍රමයට ඒක තේරුම් ගන්නකොටම තේරෙනවා අනේ මේ මේක බුදුහාමුදුරුවෝ මේ කියන දේ ඇත්තනම් අපිට ඉස්කෝලේ පාඩම් පන්තිවල මොනවද උගන්වන්නේ මේ අපේ රාජ්‍ය නායකයෝ ලොක්කෝ කියන කට්ටිය මොනවද අපිට උගන්වන්නේ ඉතින් ඒ තරම් විශාල ලෝකයක් මේ දෙක වෙන් කරන්න උගන්වන්නේ නිකාය වේද කරන්න උගන්වන්නේ මේ බුදුහාමුදුරගේ බණ ටික කොහොමද අවුරුදු 2600ක් මේ තරම් සම්පූර්ණ සම්ප්‍රදායට විරුද්ධව නැත්නම් සම්ප්‍රදාය අභියෝග කරලා දේශනා කරපු ධර්මයක් කෙසේනම් අවුරුදු 2600ක් වුණා. ඇකිලා මේකේක වටිනාකමක් තියෙනවා කියලා කියන්න පුළුවන් මිනිස්සු ටිකක් අද ඉදිරිපත් වුණා කියන එක ධර්මමය ප්‍රත්‍යහාරයක් මිස අපේ තියෙන දක්ෂකමක් නෙමෙයි. ඒක හොඳට තේරෙන්නේ ඒකවත් අපිට තේරෙන්නේ ඒක උනක් කියලා දෙන්න ගියාම ඒකටත් අපිට අමාරුයි තේරුම් ගන්නේ. ඒකයි අර විදිහේ හිත අලුත් කරගෙන මේ ගෙවල් දොරවල් අතහැරලා දාලා ඇවිල්ලා ලම්බලා දෙන බතක් කාලා එළලා දෙන පැදුරක බුදියාගෙන මේ කටයුතු කරන්න හදන්නේ අපි මෙතෙක් කල් හිතාගෙන ගිය දේවල් වලට ගැළපෙන්නේ නැතුව වගේ පවතින නමුත් හරිටත් වඩා ස්ථිරසාර මේ ධර්ම කොටස් තේරුම් අරගන්න නම් අපි ඒකට හිත අලුත් කරගෙන අහන්න ඕන. එහෙම නැත්නම් නිහතමානීව අහන්න ඕන. එහෙම නැත්නම් රැඩිකල් වාදී වහන්න ඕන. අපි දන්න දැනුම හැම වෙලාවෙම මේකට විරුද්ධව යනවා. ධම්ම දැනුම හැම වෙලාවෙම අන්‍යෝන්‍ය ප්‍රත්‍ය කරගෙන යන්නේ රේකී අධ්‍යාපන ක්‍රමයක් අපට තියෙනවා. අකුරු ලියන්නේ අපි මම ඉඳලා දක්වන. නමුත් පුත්‍රජානන්ද කියනවා මේ ඔක්කොම එකිනෙක මත ආපහු කරකවෙන ධර්ම කොටසක් තියෙන නිසා ඒ රේකී අධ්‍යාපන ක්‍රමයක් සරුවචනන්සේ පෙන්වන මේ ත්‍රිමාන රූපයක් අතර දැන් තමයි අපිට සාකච්ඡා කරන්න වචන ටිකක්වත් තියෙන්නේ. එහෙම නැත්නම් අවුරුදු 50කට 60කට ඉස්සෙල්ලා මේවා ගැන කතා කරන වචන අපට තිබුණේ නැහැ. මේ වගේ තියෙන වචන ගැඹුරුයි කියලා අපි ප්‍රතික්ෂේප කරා. මොකද හේතුව ඒව බුදු වෙන්න ඕනේ ඒව ඉගෙන ගන්න, රහත් වෙන්න ඕනේ ඉගෙන ගන්න. අපි මේ නිකම්ම නිකන් අරපණුව අපිට කොහොමද තේරෙන්නේ කියලා. නමුත් අපි අද ඉන්න යුගයේ මොකද්ද වෙනසක් ඇති වෙලා තියෙනවා. අපි අතටට යම් යම් වචන ඇවිල්ලා තියෙනවා මේක තේරුම් ගන්න. ඒ වගේම කාලේ මෙහෙරීමක් තියෙනවා. ඒ අනුව අපි උත්සාහ කරමු මේ ද්වේතානුපස්සනාවේ දක්වන කාරණා. ද්වේතානුපස්සනාව කියලා කියන්නේ ඕනම දෙයක මුනත බලන අතර වෙන්න එපා. ඔකේ යටපැත්තක් තියෙනවා ඕක පොඩ්ඩක් කරුණා කරලා බලපන්න. එහෙම නැත්නම් මේ පෙන්වන්න හදන දෙයට යටපැත්තේ වසංගණ්ඩ හදන දෙයක් තියෙනවා. ඒ වසංගණ්ඩ හදන දේ දකින්න නැතුව පෙන්වන්න හදන දේ ගැන අර්ථකථනය කරන්න ගියොත් මොනරටට කොට ඉස්සරහ පැත්තෙන් බල්ලා කරන කතාව විතරයි. මොන රණකොට අදි අජූයි පිටිපස්සේ. නටන්න නැති වෙලා වෙන මොන ලස්සනයි. මේ නටන්න හදනවයි කියලා කියන්නේම මොනරගේ කක්ක පැත්තේ එළියට දාන එක. ඉතින් අපිට ධනමාත්‍යයෙන් පෙන්වන්නේ මොනරගේ ඉස්සරහා පැත්ත විතරයි. බුදුහාමර කරන හොරේ පිටිපස්සෙන් කියලා බලපන් කක්ක පැත්ත මොකද්ද නැටිල්ල. ඒ නිසා මේ කටි නටන්න හදන්න හදන්න බුදුජානනාතික රැස් විහිදෙනවා. මොකද උන්වහන්සේ අපිට පෙන්වන දකින්න දසංගිච්ච දෘෂ්ටි කෝණයක් දෘෂ්ටි කෝණ පෙන පුම්බණ්ඩ හදන්න හදන්න මේ පැත්ත එකක්. මේ විස්තර කරන්න කරන්න ඔප නම් වණ්ඩ නම් වණ්ඩ විනද ප්‍රචාර කරන්න කරන්න ඒ තරම්ම පිටිපස්සේ තියෙනවා පුස් ගතියක් බොල් ගතියක් කොම්බයක් අනේ දෙකම දැක්කට පස්සේ පේනවා මේ දර්ශනය මේ දෙපැත්තෙන් බලන්න ඕනේ දර්ශනය මොනම තැනකටවත් අදාළ නැත්තේ නෑ ඕනම දෙයකට අදාළයි බැලුවට පස්සේ දෙකක කිසිම වෙනසක් නැහැ. මවා පාණ්ඩ පෙන්න හදාගෙන දෙයි මවා පාණ්ඩ පෙන්නන්න නැති දෙයි අතර වෙනකුත් නැහැ. මවා පාණ්ඩ අතර ගුණතයි කක්ක පැත්තේ අතර වෙනකුත් නැහැ. දෙකම කක්ක තමයි. ඉතින් ඒක තේරුම් අරගන්නවට අපි කියනවා ආධ්‍යාත්මික කියලා. අපි කියනවා දහ ධාර්මික දෙයක් ආගමික දෙයක් කියලා. ඒ සඳහා පෙන්වන්න හදන දේත් බලන්න. ඒක කිසිම දෝෂයක් නෑ. පෙන්වන්නද දෙ කිසිම දෝෂයක් නැහැ. කාගේ න්‍යාය පත්‍රයට පෙන්නුවත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි හොඳට පෙන්වන්න ඕනේ. මේගොල්ලෝ හුවා දක්වන්න හදන්නේ යමක් වසංගන්නයි. එහෙම නැත්නම් හුවා දක්වන්න ඕන කමක් නැහැ. ඒ වසංගන දේ දකින්න නම් අපිට බුදුන් සත්‍ය යන්න ඕනේ. බුදුහාමුදුරුවෝ නිතරම බුද්ධං සරණං ගච්ඡාමි කියලා පෙන්වන දේ බලන්න පිටිපස්සේ පොඩ්ඩක් බලන්න හැටි ඉගෙන ගන්න නම් ද්වේතානුපස්සනාව තේරුම් ගන්න. ඒකෙදී සරුවචනන්සේ මේ සන්දර්භය මේ දර්ශනය මේ මතය ඉදිරිපත් කරලා ඒක දැකීම සඳහා දෘෂ්ටි කෝණ ගාණක් ඉදිරිපත් කරන තත් සිද්ධි ගාණක් කියන කරපාන නිදර්ශන වශයෙන්. අපි ද්වේතාන පස්සනා කියන මූල ධර්මය කියලා දීලා ඒක දකින්න පුළුවන් ජීවිතේ විශේෂයෙන්ම බණ භාව කරන ජීවිතයකදී හම්බ වෙන අවස්ථා කීපයක් අනුව ඒක නිදර්ශනය කරලා පෙන්නනවා. රූපක උපමා මාර්ගයෙන් පෙන්නනවා. ඒකදී පළවෙනිම නිදර්ශනය රූපකය උපමාව තමයි ਸਰවචන් වහන්සේ විසින්ම ලෝකෙට ඉදිරිපත් කරන මේ චතුරාර්ය සත්‍ය. ඒ චතුරාර්ය සත්‍ය බුදුරජාණන්සේ පෙන්නනවා ඉදන් දුක්ඛං අයං දුක්ඛ සමුදයෝති අය මේ කානුපස්සනා මේ ලෝකෙ මේක දුකයි මේක දුකට හේතුවයි කියලා මේ ලෝකෙ අල්ලලා පෙන්වන්න පුළුවන්. එහෙම නැත්නම් කවුරුත් වගේ දන්න කියන පැත්තක් තියෙනවා. රූපක කරන්න පුළුවන්. උපමා පෙන්වන්න පුළුවන්. ඒ පැත්ත මත පමණයි ලෝකයා දකලන්නේ දඟලලා ඉවරලා ඒක ගැන තියෙන අර්ධ දැනුම නිසා ආංශික දැනුම නිසා මේ දුක නැති කිරීම සඳහා මේ අර්ධ දැනුමෙන් කරන ප්‍රයත්න තමයි මේ ලෝකයේ තියෙන ලෝකායත දැනුම කියලා කියන්නේ. ලෝකායත දැනුම දුක සහ දුකට හේතුව ඒ කට්ටිය දැනගෙන ඒක නැති කරන්න උත්සාහ කරනවා ඒකේ පිටිපස්සෙන් බලන දර්ශනය නැතුව. ඒ නිසා දුරුවන් සර්වඥාන්සේ පෙන්නනවා දුකත් දුකට හේතුවත් ප්‍රශ්න එක පැත්තක්. මේකට උත්තර හොයන්න නම් ඒ කායවත් පරෝපදේශ රහිතව දැක ගන්න බැරි තව පැත්තක් තියෙන බව මූලධර්ම වශයෙන් දැනගන්න ඕනේ. ඒක තමයි අයං දුක්ඛ නිරෝධෝ අයං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාති අයමේ කාම පස්සන. මේ දුකක් ලෝකේ හට ගන්නව නම් ඔයත් එක්කම අනිවාර්යයෙන්ම අපි තටවන්න ඕනේ නෑ. දුක්ඛ සමුදයක් තියෙනවා. දුකට හේතුවක් තියෙනවා නම් දුක්ඛ සමුදය දුක දුක නිරෝධය දුකට හේතුවක් තියෙන දුක්ඛ සමුදය කියලා කියනවා. ඒ දුක්ඛ නිරෝධයක් තියෙනවා නිරෝධයට මාර්ගයක් තියෙනවා. ඒක බුදුහාමුදුරුවෝ ඇති කරපු දෙයක් නෙවෙයි. ඒක දුකක් හට ගන්න නුගේ අනිත් පැත්ත තියෙනවා. ඉතින් අපේ දුක විතරයි හටගන්නේ හට ගන්නකොටම gadu ගන්නවා හට ගන්නකොටම කේති ගන්නවා හට ගන්නකොටම නැති කරන්න හදනවා කියලා කියන්නේ දුක හටගත්ත යනවා දුක නැති වෙනවා ඔක පොඩ්ඩක් හිටපන් ඉන්නකොට ඔක නැති වෙනවා නැති වෙනකන් ඉන්න වෙන කෙනා තමයි දුක එනකොටම අර ගිනි කබලට අත දාන්නේ අත පුච්ච ගන්නෙ ඒ නිසා මේ දෙකම බලන්න එහෙම නැත්නම් මේ ද්වේතානුපසන බලනවා කියන එක තනි වචන කියන උපේක්ෂාව තනි වචන කියන්නේ මේක දිහා පොඩ්ඩක් බලන්න ඉන්න කලබල වෙන්න එපා ඔය කිය අකුසල ගන්න දඟලගෙන ආවට ඔය එක හීනෙන් එළි වෙන්නේ නැහැ ඒ නිසා දුක තියෙනවා ඒක නැති නෑ අපි පොඩ්ඩක් ඒක සාකච්ඡා කරමු. ඒකට හේතුවක් සහිත වෙන්නේ ඒකත් ඇත්ත. මොකද ඕක නැති වෙනවා. ඉතින් ඕකට වලි ගන්න දඟලන්න ඕනේ. හැබැයි නැති වෙන බවට ලෑස්තිලා ඉන්න ඕනේ. දැනගෙන ඉන්න ඕනේ. දැනගෙන ඉන්නකොට නැතිවීමක් තියෙනවා. ඉතින් ඒකෙදී චතුරාර්ය සත්‍ය පිළිබඳව බෞද්ධ පිරිසක් නිසා මම එච්චර විචාර කරන්න යන්නේ නැහැ. ඒක පෙන්ලා දීලා තියෙනවා දුක්ඛ සත්‍ය කියලා කියන්නේ මේකයි. ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, මරණම්පි දුක්ඛ, අප්පිහි සම්පයෝගෝ දුක්ඛෝ, විහි විපයෝගෝ දුක්ඛෝ, යම් පිංචං නලපති තම්පි දුක්ඛ, සංකිට්ඨේන පංචපාදානක්ඛන්දා දුක්ඛ. එනිසා සර්වචනාචේ සඳහන් කරලා තියෙනවා මේ මම මේ දුක කියලා කියන්නේ කවුරුත් කිනාපු <coughs> පිට ලෝකෙකින් කිනාපු නෙමෙයි ඉපදිනකොට තියෙන දුක. මේ වයසට යනකොට තියෙන දුක. මේ මැරෙනකොට දුක ඒක උකට ආය වෙනම අටුවාටි කවණ කරන්නේ නැහැ නේ කවුරුත් දන්නවනේ. ඉතින් ඒකම පෙන්නනවා බක්කමක් කැමති වෙනවද ලැබේ. දුකයි. මේ යමක් මනාපමනාපද ඒක නැති වෙලා යනවා. අමනාපදේ යමීම සහ මනාපදෙන් දුරු වීම දුකයි. ඒ වගේම මරණය මේ මේ අල්ලගෙන තියෙනවනේ මේ පංච උපාදානස්කන්ධ කියලා තියෙනවා කියලා හිතාගෙන අල්ලගෙන ඉන්නවා බලන්න නිකන් උලන් අහුවේ. ඉතින් අල්ලන්න හදන හැම එකක්ම දුකයි. ඉතින් මේක පිළිබඳව දුක කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ පිටින් ගෙනාව ගුඩ දෙයක් නෙවෙයි මේ අපිට දැනෙන දේ ඒක පිළිබඳව මේ ලෝකයේ අවුරුදු 20 40 40ක් ජීවත් වෙච්ච මිනිසුන්ට හොඳටම තේරෙනවා. ඒ ඔක්කොම දුක ඇති වෙන්න හේතු වශයෙන් ਸਰවචනාසි මේ තෘෂ්ණාවේ නැත්නම් ආසාවේ නැත්නම් මේ ඇතිව නැතිව යන දෙයක් ඉස්තිරයි කියලා හිතාන අල්ලගත්ත ගමන් ඉතින් දුකයි. ඒක නිසා ඒ දෙක යෝගාවචරයක් විසින් මෙලවට සම්බන්ධ කරලා කල යුතු දත යුතු කොටස් විදිහට අපි තත්ත්ව සත්‍ය උගන්වන්නේ. ඇත්තටම යෝගාවචර කරන තියෙන්නේ ওই දෙක විතරයි. මේ දුක තියෙන එක තමන්ගේ ඇටල මස් ලේන ආරහරා තේරෙනවා. ඒ වගේම මේ දුකට හේතුව මොන જાතයෙන් කිරුවක්වත් දෙවන්නේක් නෙවෙයි. තමන්මයි. ඒ වගේම අතීතනාගතයක් නෙවෙයි දැන්මයි වෙන තැනකොත් නෙමෙයි මෙතනමයි කියලා ඒ දුකට හේතුව අල්ල කරගන්න අල්ල ගන්න පුළුවන් තරමට පිටු කරලා දක්ව ගන්න බැරි නිසා අපි මේ දුකේ තියෙන පීඩන තාඩන තත්ත්වේ නිසා අපි තුන ඒකාන්තව මේ දුක වෙන කෙනෙක් මවන ලද්දක් නැත්නම් මේ දුක නිදහස් කරන්න පුළුවන් වෙන කෙනෙකුටයි එනතම මේක ඒකාන්තව වර්තමානය කරන්න බෑ ඒකට අතීත අනාගත දෙක අත්‍යවශ්‍යයි නැත්නම් මෙතන ඉඳගෙන කරන්න බෑ ඒ අනික් තැන් අවශ්‍යයි කියලා අපි මේක වවා ගන්නවා. ඊතර පැතර වවා ගන්න හදනවා. ඒ වවා ගැනීම හදා වවා ගැනීම හරහා ප්‍රශ්නේ පැලලා. ප්‍රශ්නෙට මුණ දෙනවා නම් ප්‍රශ්නේ මෙතනමයි මමමයි දැන්මයි උත්තරෙත් මමමයි මෙතනමයි දැන්මයි. ඒ දෙක අනුව බලනකොට ඒ විදියට දුක දිහා මම දැන් මෙතන ප්‍රශ්නේ දිහා බලන එකමයි උත්තරේ. ඉන් එහාට වෙන මොනක්වත් උත්තරයක් නෑ. ඒ නිසා ප්‍රශ්නේ දිහා දෙපැත්ත සාධාරණ බැලුවොත් මේ දුක මෙතනමයි හටගන්නේ දැම්මයි හටගන්නේ මම මටමයි හටගන්නේ මම නිසාමයි හටගන්නේ ඒ නිසා හොඳට ඒක දිහා ඒ ද්වේතානුපස්සනාවෙන් බැලුවොත් දන්නවම හටගත්ත දෙයක් තියෙන ඕක නැති වෙන්නේත් මෙතනමයි නැති වෙන්නේ දැම්මයි නැති වෙන්නේ මටමයි මගේමයි ඒ දේ වෙනකන් ඉන්න බැරුව අපි වචනයක් කතා කරපු ගමන් අහුවෙනවා ක්‍රියාවක් කරපු ගමන් අහුවෙනවා හිතවිලක් හිතව ගමන් අහුවෙනවා මේ දෙක අතර තියෙන ඒ දෙන්න එකට උපදින්නේ දෙපියල් බීජයක් පළ වෙනකොට පියල් දෙක උඩට එනවා වගේ දුක හට ගැනීම සහ මරණය දුකේ හැම දෙක එකට යන්නේ ඉතින් මේ දුක හටගත් එක නතර කෙරෙවට මම මොකටේ මේ ව්‍යාපාර කරන්නේ ව්‍යාපාර කරන්න හදනවනම් ව්‍යාපාර කරන්නේ අනිවාර්යයෙන්ම දුකේ හට ගැනීම සහ වෙන්වීම දෙකක් කරලා සලකන්න හැදුවොත් තමයි. ඉතින් ඒ නිසා මේ සඳහා මනස සකස් කරගන්න වෙනවා. මේ දෙන්න අත්වල බැනගෙන ඉන්න දෙන්නේ. මේ එක පැත්තක් දැකලා ඒකත් එක්කම ආතතිගත වෙලා ඒකත් එක්කම ආවේගගත වෙලා අපි ඒක සහකරන හතනවා කියන්නේම මේ අන්‍යෝන්‍ය වශයෙන් මේ දෙන්න අතර දෙන සම්බන්ධය නැතුව මේ දෙක වෙන් කරන්න හදනවා. වෙන් කරන්න හදපු ගමන් මට කළ යුත්තක් මට කළ හැක්කක් මම මේව කරන්න ඕනේ කියලා හැඟීමක් එනකොට ඒ අර්ථ දැනීමෙන් කරන හැම කටයුත්තකින්ම සම්පූර්ණ ප්‍රශ්නේ හරියට තේරුම් අරගෙන දෙන උත්තරයත් අර්ථ දැනීමෙන් පැනලා කරන උත්තරයත් අතර තමයි මේ යුද්ධය සහ ආදරය කියන දෙක තියෙන්නේ යම් කෙනෙකුට මේ සිද්ධිය දිහා හොඳට බැලුවොත් ලෝක යුද්ධ දිහා බලපුවාම එimhe ප්‍රධාන වශයෙන් මරා කියා ගන්න මොකක්වත් වෙලා නැහැ වරද වටා ගැනීමක් තියෙනවා. જો මේ ආදරය පිළිබඳ ගත්තා අපි මේ සම්පූර්ණ ආදරය කරන්නේ බෙටර් half එක ගැන හිතාගෙන. එහා පැත්ත හරිම සුන්දරයි ඒක තිබුණාම ඔක්කොම දුක නැති වෙයි කියලා හිතාගෙන. නමුත් මේ ඉවසිල්ලෙන් බැලුවොත් මේ දෙක එකට ජීවත් වෙන්නේ කියන එකයි දුක දුකට හේතුවක්. නිරෝධයත් නිරෝධයට හේතුවත් නිරෝධය ඇති කරන මාර්ගයක් කියන දෙකේ අන්‍යෝන්‍ය ප්‍රත්‍ය බලන එක. ඉතින් මේක මෙතෙක් කියපු දේවල් භාවනා කරන කෙනෙකුට වැටහෙන, තේරෙන, දිරව ගන්න පුළුවන්. ජීවිතය සම්බන්ධ කරන විදිහට කතා කළොත් මම කැමැති මේ ආශාස ප්‍රසාසයට සම්බන්ධ කරලා මේ කතාව විස්තර කරන්න. අපි මේ ජීවිතයක දුක හට ගැනීම ඒ ජීවිතය අදාළ පුද්ගලගේ තෘෂ්ණාවට සම්බන්ධ කරනවා. නිදහස් වීම සහ නිදහස් වීමේ ක්‍රියාවලිය භාවනා ජීවිතයක් ගැන කතා කරනවා. ඒ නිසා ඒ පැත්තෙන් බලනොත් ජාතිපි දුක්ඛා කියලා කියන පුද්ගලික හට ගැනීම. ඒ පුද්ගලයා වයසට යෑම ජරාව මරණය ඒ ජීවිතේ නැතිලා යනවා. ඒක අපි දන්නවනේ මිනිස්සු කවුරු 50කට ජීවත් වෙනවා 60ක් 70ක් ජීවත් වෙනවා ඉතල මැරලා යනවා එතකොට ජීවන චර්යාවක් උප්පත්තිය වයසට යාම සාමාරණේ කියලා එකක් තියෙනවා අපි ඒ ගමු මේ විශාල වශයෙන් අපිට ලෝකේ පේන තියෙන නිදර්ශනයක් විදිහට නමුත් ඒක හුස්මක උප්පත්තිය හුස්මක පැවැත්ම සහ හුස්මක මරණයට මේක අඩු කරුවොත් අර සිද්ධියේම නියෝජිතයක් නියෝජනයක් මේකේ තියෙනවා කියන එකයි මම කාගෙමවත් හැම කෙනෙක්ගේම ඉල්ලන ආශාව බලාපොරොත්තු වෙන දේ මේ ජීවිතයක් කියන එක වෙනුවට හුස්මක් අරගන්න. අරගත්තට පස්සේ මේ ද්විතානුපසනාව බොහෝම රැඩිකල් වාදී විදියට තේරුම් ගන්න පුළුවන් යම් ප්‍රමාණයකට ආනපනසති භාවනා කරපු කෙනා. ඒක සඳහා ਸਰුවචනාංශයේ අනෙකුත් සූත්‍ර රාශියක පෙන්ලා දීලා තියෙනවා. කොහොමද මේ හුස්ම හරහා දුක්ඛ සත්‍ය සමුදය සත්‍යත් නිරෝධ සත්‍යත් මාර්ග සත්‍යත් පෙන්ලා දෙන්නේ කියන එක ඒකට ධිතානපසනා සූත්‍රය අපේ ප්‍රශ්නේ මාතෘකාවසෙන් ගත්තට අනික සූත්‍ර රාශියක් කිට්ටු කරගන්න වෙනවා ඒ බුද්ධ දේශනාව බුදුහාමරංග වචනෙම ඔප්පු කරලා පෙන්නන. මේව අපි පටන් ගමු. කවුරු හරි මොනම හරි හේතුවක් නිසා හරි මේ භාවනා කරන්න බැස්සයි කියලා භාවනා ජීවිතේ බැහැලා ඉතින් ඒකේ නා ඇහුවයි කියලා හිතමු අහන්න හම්බුනායි කියලා හිතමු මේ ආනාපාන සති භාවනාව විතරයි සමත විදර්ශනා දෙකටම ගැලපෙන එකම භාවනා කර්මස්ථාන අනිකුත් සියලුම කර්මස්ථාන එක්ක සමත එක්ක විපස්සනා. ඒ නිසා මම දන්නේ නැහැ මම සමත දන්නෙත් නැහැ විපස්සනා දන්නෙත් නැහැ හොඳ වැඩේ තමයි දෙකටම ගැලපෙන ආනාපානෙන් පටන් ගන්නවයි කියලා හෝ කෙනෙක් බැසයි කියලා ආනාපාන බැසයි කියලා. ඉතින් ඒක නා දන්නවනේ ඒක ආනාපාන දතිය කොහොම සිව්මයි සුකුමාරයි වඩිනවා. ගැඹුරුයි භාවනාව. ඒකට අල්ලගන්න එපා ආනපනෙ කියට කිට්ටු කරගන්න එපා මොනට මොන දාලා තියාගන්න එපා ඒක ලේසි නෑනේ ඒ ආධුනිකයන් නෙවෙයි ප්‍රවීණයටත් බෑ සමහරලාට පේන්නේ නෑ ඒක ඉතින් ඒ නිසා ඒ කෙනාට අර සීලක පිළිපදලා බණහාලා ධර්ම සාකච්ඡා කරලා අරණියගත වෙලා රුක්ක මූලගත වෙලා දා ශූන්‍යagaraගත වෙලා යා අවිල්ලා හිත බාහිර දේවල් වලට නොයෑම පිණිසක් අනිච්ඡානක පේශින් මාර්ගයෙන් සිද්ධ වෙන මේ ඉබේ සිද්ධ වෙන හුස්මට යැවීම පිණිසක් හිත මුණට මුලට බැව ගැනීම පිණිසත් ක්‍රම රාශියක් එහෙම නැත්නම් අනුග්‍රහ රාශියක් නැත්නම් ක්‍රමවිද රාශියක් කරන්න වෙනවා මේ නන්නත්තර වෙලා තියෙන හිත මේ මේ වගේ පොඩි ද්වාශීන රසවත් නැති අරමුණු යොමු කරන්න. ඒ ප්‍රධානම වෙනස තමයි මෙහෙම භාවනා නොකරන කෙනාගේ හිත ඒකාන්තයෙන්ම බාහිරේ තියෙනවා. රූප බලන්නයි, ශබ්ද අහන්නයි, ගන්ධ රස පහස විඳින්නේ. දැන් මේ ආනාපාන සති බලනවා කියලා කියන්නේ අර නන්නත්තර වෙච්ච හිත ඇතුළට ගන්න ඕන. කඩප්පුලි යන බල්ලෙක්, ගදාවතේ යන බල්ලෙක්, පර බල්ලෙක් ගෙදෙට්ට ගෙන්න ගන්නවා. බල්ලගේ වැඩේම වරත්තු යන එක තමයි. පර කියන වචනේ ඇවිල්ලා තියෙන්නේ ඕන වචනේ. ඒ පර බල්ලෙක් ගෙදෙට්ට ගෙන්න ගන්නවා කියන එක ලේසි. මේ බල්ලෝ මෙහින බල්ලෝ එළියන්නේ මේ බල්ලෝගේ ඇතුළේ හැදේ. එනිසා මේ එළිය ඇවිදින්නේ nari. ඒ පැත්තේ nariකට පලාතකට එන්න බෑ. මොකද බල්ලෝ එළියේ ඉන්නේ nari ඇංගිලා තියෙන්නේ. දැන් මේ වගේ නෙවෙයි මම මේ කියන්නේ ඔය ඉන්දියා ලංකාව වගේ පරබල්ලෙක් ගැන මම මේ කතා කරන්නේ. ඒ බල්ලෙක් ඉදිරියට ගෙන්න ගන්නවා කියන්නේ ගියාම ගෙහි මියා ගොඩාක් ප්‍රයත්න කරන්න ඕනේ. ඒ gedara බල්ලට ප්‍රියමනාප තැනක් කරගන්න. පිට ගිහිල්ලා හොයන දේවල් gederදී ලබා ගන්න පුළුවන් විදිහට කෙරුවොත් විතරයි gedera තියාගන්න පුළුවන්. ඊට හපන් අපේ හිත බුද්ධානසේ දේශනා කරන්නේ බල්ලෙකුට සම කරලා නෙවෙයි පිස්සු ඇදිච්ච වඳුරෙකුට සම කරලා. ඒක තනින් තනකට පණින්නේ ගණන් කරලා නෙවෙයි. දැක්ක දැක්කන පැනලා ඉවරයි. එහෙව් වඳුරු හිත ගෙට ගෙවද්ද ගන්න ඕනේ. ගෙට ගෙවද්ද ගත්තට පස්සේ හම්බෙන අතිරේක ඵලයක් තමයි ඒක හුස්මට මොන දානවා කියන්නේ. මේ ගෙට ගෙවද්ද ගැනීම කොච්චරම අපි ඔක්කොම පහසුකම් ටික දීලත් හොඳ දුම් අල්ලලා මල් පෑම් පණක් හදලා යාතිකා කරලා වඩිනු මැන්න වීමගේ හද වීමනට කියලා යාතිකා කිව්වට හිත අහන්නේ ඒක හොඳටම දන්නේ භාවනා කරන එක විතරයි අනික කටි නම් හිතන්නේ අයියෝ මේ පරදර නැතුව මට පොඩ්ඩකට යන්න කිව්වොත් ඕක ගන්න එක මොකද්ද මම ටක් ගන්නකොට හිත ගන්නම්කෝ ගෙදෙට්ට කියලා හිතාන ඉන්නවා භාවනාවට තමයි හිතකුවත් නැති කියලා ඒක ගිහිල්ලා උත්සාහ කරපගෙන විතරයි දන්නේ මොන යාදිනියක්ද මොන පඩුරු පහක් උඩන් තිබ්බත් මොන වටතිරද්දත් උඩුවියම් බැන්නත් යට පාවඩ දැම්මත් ඒක ඇතුළට එනවා කියන එක සම්පූර්ණ වෙනස් ඒකම ඒක සාතික කරගන්න පුළුවන් නම් මේ මුළු භාවනා වැඩමුළුවම සාර්ථකයි. ඒ තරමම. ඒ නිසා යෝගාවචරයට හැම වෙන පළවෙනිම භාවනා ප්‍රතිඵලය තමයි මේ හිත මේ තරම්ම පරේ කියන එක. පරබල්ලේ. එහෙම නැත්නම් මේක ඒ තරම්ම පිස්සු ඇවිච්ච වඳුරෙක්. ඒක තීරුම් අරගෙන ඒ චීති භාවනා කරන මනසට වඳින්න නැතුව වෙන මොකද්ද කරන්නේ? වෙන වඳින්න දෙයක් ඇත්තේ නැහැ. ඒකේ අනිත් පැත්ත බලනද ඒ පිටපණින හිතින් ඇති වෙන වෙහෙස නැති කරන්න මිනිසු කොච්චර විනෝදාංශෙදී හදාගන්නද? කොච්චර নানা ආකාර සාධාරණ අසාධාරණ සදාචාර සදාචාර නොවන ලක්ෂිකුත් එකක් දේවල් හදලා තවත් පරිේෂණ කරනවා හිත පිටපන්න. ඒක තමයි ගම් කියන්නේ. ඒවට තමයි නගර කියන්නේ. ඒවට තමයි නියංගම් කියන්නේ. ඒවට තමයි කියන්නේ රාජධානි කියලා. ඉතින් මේ වගේ රාජධානියකට ගියාම පේනවා කොච්චරක් හිත පිටපන්නන දේවල් තියෙනවද? ඒත් ඉවරයක් නැහැ. ඒතියෙදි තව හොයද්දී යම් කෙනෙක් ඇතුළට හරවන්න උත්සාහ කරනවා. ඇතුළට හරව උත්සාහ කරපුවාම කවදාකවත් අභියෝගයකින් තොරව ඉබේ හිද්ද වෙන්නේ නැහැ. ආන්නේම අභියෝගය බාරගත කරනට යෝගාවචරයි කියලා කියනවා. අන්නේ යෝගාවචරයේ උත්සාහයක් අරගෙන එක චිත්තක්ෂණයකට එක චිත්තක්ෂණයකට හිත ඇතුළට ගන්න පුළුවන් වුණා නම් ඒක කියන්න පුළුවන් ඒ යෝගාවචරයට මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන් බවට තියෙන පළවෙනිම ලකුණ තමයි ඒක. එක චිත්තක්ෂණයකට හිත ඇතුළට ගන්න බැරි නම් බලාපොරොත්තු කියන්න බෑ. කොහොමඩක්වත් බෑ. එයා භාවනාවට අභෞවිය පුද්ගලයෙක්. ඒ නිසා අපි මැරෙන්නේ ඉස්සලා මේකවත් උත්සාහ කරන්නේ නැතුව මලොත් මොකක්ද මේ මනුස්ස ජීවිතය අපි කරලා තියෙන පරිශ්‍රණය? මොකද්ද මේ මනුස්ස ජීවිතය ඇතිරසනකුයි අතර ඇති වෙනස? ඊටසනත් ඔය දෙල්ලම ටිකව තමයි කරන්නේ. ඒ නිසා බුදුහාමරණ පස්සේ පහළ වෙච්ච ශ්ලෝක කායෝ කියනවා ආහාර, නිද්‍රා, භය මේ තුනංච නරාණ මේතම් පචුර් සමානයි. මේ ලෝකේ ආහාර එවීම, නිදා ගැනීම, බයට මේ ගෙවල් හදලා ආයුධ හදලා අපි මේ කරන තෙල්ලන් ටික සාමයි තුන සේවනයේ කියන හතර නරයන්ට සහ හරකුන්ට සමානයි. මේ තිරසනාට සමානයි. ආහාර නිද්‍රා බය මේ තුනන්ට නරාණ මේතම් පශු සමානයි. ওই දෙකෙන් කාටවත් වෙනසක් කියන්න බෑ මේ හරකය මිනිස්සයයි නැත්නම් වෙන නැති බල්ලෙකුයි හරක මිනිස්සුගේ වෙනසක් නැහැ. ධර්මේන තේෂාමදිකෝ විශේෂා. මනුස්සයාට විතරක් මේ ද්වේතානුපස්සනාව කරන්න පුළුවන්. ධර්මයක් කියන එකක් තියෙනවා. අහන්න පුළුවන්. ඉතින් ඒ ධර්මයක් අහලා ඒකට පිළිපදිනවා නම් ඒක හරකෙකුට කරන්න බෑ. ඌරෙකුට බල්ලෙකුට කරන්න බෑ. ඉතින් ධර්මේන තේෂාමන් ධර්මේන හීන අශෝර සමාන. එහෙව් කලීරු ධර්මයේ මනසයා කරන්නේ නැත්තම් පිරිහෙනවනම් ඒක ආහාරකෙත් තමයි. මෙවැනි ධර්මයක් දීලා ඒක තේරුම් ගන්න උත්සාහ කරන්නේත් නැත්නම් නැත්නම් ධර්මානුකූල පිළිවුණා නම් ධර්මයෙන් හීන පශුර සමාන. ඉතින් හරකෙක් හා සමානයි. ඒ නිසා අපි උත්සාහ කරන දන්නේ මනුස්සකම පොළොව විකසිත කරලා දිනු කරලා බුදුහාමුදුර අපිට දීපු දේ දකින්න. ආන්නේ දැකීම කරනකොට පළවෙනිම ප්‍රයත්නය තමයි අපි එක තැනට ඇවිල්ලා වාඩි වෙලා අනේ එන්න ඇතුළට කියලා ආරාධනාව අතරලා කටයුතු කරාට හිත නොයනකොට දුමාකාර දෙලොක් අතර තර තනීමක් වෙනවා. මේ සියලු කෙනාටම උත්සාහ කියලා එන්න ගෙදරින් එනකොට අපි එනකොට රෝවන් වෙලා හරි ඉන්නේ බය වෙන්න එපා. දවස් 14ක් බහනා ගන්න නිසා පොඩි ඕල්ල ගණන් ගන්න නෑ. එන්නකෝ මං එනකොට පෙන්නන්නම්කෝ කියලා තමයි එන්නේ. ඉතින් යනකොට අඩු ගන්න රැස්චීතුනේවත් නැත්තම්. උඩින්වත් තියාගන්න බැරි වුණොත් එහෙම ගෙදර මිනිස්සු ඒ ණය වෙන්න ඒ කරගෙන ආවා නේද කියලානේ. දැන් ඒකත් යෝගාවචරයට මෙහෙන් ඇවිල්ලිවල එක වාතයක්. අනිත් එක ඉඳගෙන ඉන්න ගියාම බුදුමාකාර gederදී කවදාවත් නැති ප්‍රශ්න ගොඩක් එනවා. දැන් මේ දෙක අතර හිර වුණාට පස්සේ මොකාද ඉන්නේ මේකෙන් බේරගන්න. යෝගාචර කවුරුවක්වත් නැහැ. අපේ ਸਰවඥාන්සේ ਸਰබලදාර දෙවියන් වහන්සේවත් ගැලවුම් කාර්යයක්වත් නැහැ. ਸਰවඥාන්සේ ගැලවුම් කාර්යයක් නම් අපිට බණින්න පුළුවන් දවුන්නාසේ. ඉන්දී කිව්වා දැන් මේ ගලවන්න කොහොමද කියලා. බලවන්නේ බුදුහාමරේම ගැලුම් කාර්කමක් නැහැ. ඒ නිසා යෝගාවචරය එතෙන් ආවට පස්සේ එතනදී මත්පත් වෙන පත්වේ දිහා බලනකොට ඒ බුරුම් පඬිස්සාස කියන්නේ මේ මනුස්සයාට කොච්චර කනුකම්පා කරලා මදිද මේ දෙලොක් අතර හිර වෙනවා. ඒ කාම ලෝකයේ මනුස්සයන්ට අභියෝගයක් අපි මේ භාවනා කරනවා කියන්නේ. ඉතින් අපි මේ අඳුර පාගෙන එනවා හිටපන්කෝ මම පෙන්වන්නම් කියලා. ඔන්න පෙන්වන්නම් තමයි මෙතෙන් ඇවිල්ලා අනේක විනාඩියකට ඒක තප්පරයකට වරෙන්කෝ ගෙට කියනකොට හිතේ මොන්නම සහයෝගයක්වත් නැහැ මේ හිතට නේද කණ්ඩ දුන්නේ බොණ්ඩ දුන්නේ නෑව්වේ සියලු සැප සම්පatti දුන්නේ එක චිත්තක්ෂණයකට ගෙටෙන්නේ එකට බුතිය ගත්තා එකට යපුණා අපි ඕන කෙනෙක් කියන අපිට කියලා මේ හිතනම් ඒක මගේමයි ඒක මමමයි ඒක නිසා මේක මගේ සුභ සිද්ධියට හිටියි එහෙම නැත්නම් අඩු ගානේ මං කියන දේ ආයි කියන එකට අර වගේ ප්‍රතිචාරයක් එනකොට සීදීනසා ගන්නවා කියන එක එච්චර දුර බැහැර තියෙන ඔප්ෂන් එකක් මේ විකල්පයක් නෙවෙයි. සීදීනසා ගන්න හිතෙනවා. ඉතින් එහෙව් තීරණාත්මක වෙලාවක මේ බාහිරේ දුවන හිත අපි ඇතුළට ගත්තයි ඇතුළට ගත්තට පස්සේ ඒ යෝගාවචරයට මේ ඇතුළට ගත්ත කියලා දැනගන්න ඇතුළට ගැනීම එකක් මම දැන් හිත ඇතුළට ගත්තා කියලාක දැනගන්න එක සම්පූර්ණම වෙනස් කතාවක්. කිසිම වෙලාවක මේ ඇතුළට හිත ගත්තට පස්සේ මම මේ ඇතුළට හිත ගත්ත මෙන්න මෙච්චර විශාල සටනක් කරලා ඒ නිසා මේ හිතට ඇතුළට ගැනීම මේසා විශාල වටින දෙයක්. අනේ ඒ වටින දේ මට මේ මේ වගේ ප්‍රයත්නකින් පුළුවන් වුණානේ කියලා. ඇතුළට ගැනීම පිළිබඳ දැනගන්නවා කියනකොටම සමාදන් වීමක් සිද්ධ වෙනවා. ඒක පිළිබඳව ධෛර්යයක් පහළ වෙනවා. බැටරිය charge වෙනවා. දැන් හරි දැන් මට පුළුවන්. ඒ කියන්නේ මට මේ ජීවිතය උත්සාහ කළොත් නිවන් දකින්න පුළුවන් බවට මෙන්න මේ හිත ඇතුළට ගැනීම සහ හිත මං ඇතුළට ගත්තා කියලා දැනගන්න එක චිත්තක්ෂණකින් කරන විදිය හිතක් නෙවෙයි මේ. හිත ඇතුළට ගිය ගමන් ගිය බව දන්නේ නැහැ. හිත ඇතුළට ගිය ගමන් ගිය බව දැනගන්න අඩු ගන්න චිත්තක්ෂණ හතරක්වත් ඇතුළෙම ඉන්න ඕනේ කියන එක ගණන් හදලා සමහර අටුවාචාර්ය මහන්සලා පෙන්නනවා. ඒක නිසා ගිය පමණින් ගිය බව දන්නේ නැහැ. ගිය පමණින් දන්නේ නැති හිතක් ගිය බව දැනගන්න ඒ ඒ පදේම ඒ චිත්තක්ෂණයම ඒ ක්ෂණ සම්පත්තියම වාර ගන්න පුරුදු කරන්න. පුරුදු කරාට පස්සේ තේරෙනවා මම මෙතෙක්කල් වරද වරද කරපු වැඩ නිසා ඔන්න අද යන්තම් හිත ඇතුළට ගියා විතරක් නෙවෙයි මම ගිය බව දන්නේ. ඒ කියන්නේ උසාවියක විනිශ්චයක් දුන්නට පස්සේ ඒ යුක්තිය නීතිය දන්නේ නැති අයට සාධාරණ යුක්තියක් බව තේරෙන්න ඕනේ. ඒකෝර තමයි උසාවියේ ලෝකය ගණන් ගන්නේ. ඒ යුක්තිය තේරෙන්නේ නීතිය පමණක් දන්න කෙනාට නම් සාමාන්‍ය මිනිස්සු මොනට කියලා ගන්නවා. මේ මොන මගුලක්ද මේ අපිට තේරෙන්නේ නැති සාධාරණයක් නේ. මේගොල්ලෝ මේ නීති පොත බලන්නේ සාධාරණ ඉෂ්ට කරන්නේ. සාධාරණ යුක්තියක් නෑ නේ මෙතන. නෑ යුක්තිය මිනිසුන්ට මේ මේ උදාහරණ බලන්න යන මිනිසුන්ට තේරෙන්නේ. ඒ මිනිසුන් පිළිපොත කියලා නෙවෙයි යන්නේ. ඊට පොත කියලා නෙවෙයි. නිසා යුක්තිය සාධාරණ සාධාරණ යුක්තියක් බාට කරනවා කියන එක නටුකාරයාගේ ප්‍රධානම දේ මෙන්න. දෙපැත්තේ කතා කරන උසාවි පෙරක දොරුන්ට තේරුම් කරලා දෙන එක නෙමෙයි ප්‍රශ්නේ. මේ එදා නඩුව අහන්න ආපු මිනිසුන් තේරෙන්න ඕනේ මේ වාචය කරන්නේ සාධාරණයක් කියලා. ඒ නිසා නීති පොතේ සාධාරණ එකක් සාධාරණ යුක්තිය තව එකක්. ඒ වාගේම තමයි හිත ඇතුළට ගන්න එක එකක්. ගත්ත පස්සේ අනේ මගේ හිත ඇතුලට ගියා කියලා Tamanට මේක අවබෝධ වෙන්න කොච්චර මාස ගණක් අවුරුදු ගණක් ජීවිත ගණක් ඇයිද කියන්න බෑ. මොකද දක්ෂයාට පුතේ දැනුම තියෙන කෙනාට එයාට ඒක සමහරලාට උග්ගටිතඤ්ඤ විපංචිතඤ්ඤ වගේ අයට කන්නකොට දෙන ආදි කදාකත් නැතුව මගේ හිත දැන් බාහිර නෙවෙයි ඇතුළත තියෙන කියලා. ඉතින් මේකට මම කියන්නේ නිවන කියලා. එක චිත්තක්ෂණයට Tamanda හිත ගන්න පුළුවන් නම් ඇතුළට ගත්ත බව මත ගත්ත බව දැනෙන්න ඕන. අපේ සම්මන් සත්‍යාන්තෝ ඉදාසත් කියපේක කිව්වේ මිනිහෙක් හොඳ වෙලා වැඩක් නැහැ. හොඳ බව පේන්න තියෙනවා. නැත්තම් මොකද ඇති වෙන්නේ? යාම කියාගත්තොත් මම හරි හොඳ කෙනෙක් කියලා අල්ලපු කෙනෙක් කියලා අන්නේ නොදකින් ඔයකයි හැදිච්ච ගෙදර නැහැදිච්ච එකයි කියලා ඒක හොඳක් නැහැ. අල්ලපු ගෙදර මිනිහක් කියනවා නැහැදිච්ච ගෙදර හැදිච්ච එකයි කියලා. අන්න එතකොට නම් Taman කියන්නේ හරි. එචා Taman Taman හොඳයි කියකට වැඩක් නැහැ. ඒ වගේ මේ නිහිත ගැතුලට ගත්තට වැඩක් නැහැ. දැන් මං ගත්තා. ඒක විශාල සටනක්. මේක දන්නවනම් ඕකටයි නිවන කියන්නේ. ඒකම තමයි දුකයි දුක්ඛ හේතුවයි දුක්ඛ නිරෝධය දුක්ඛ නිරෝධ ගාමනේ හතරම ඔකේ තියෙන. මෙන්න මේ ටිකයි මට විස්තර කරන්න ඕන. අපි මෙහෙම තියාගෙන ඉන්නවා කියලා හිතමු දැන් මම මේ වාඩි වෙලා මම දැන් මෙතන ඉන්න බව දන්නවා. ඇත හිත ගෙට ගෙවදිච්ච බව දන්නවා. මෙහෙම දැනගෙන ඉන්නකොට ඒ යෝගාවචරයා ඒ චිත්තක්ෂණයේ තමයි ලැබෙන ආනිසංසත් එහෙම නොවේ පිට ගියොත් ලැබෙන ආධිනවත් සලකන්න මීටත් වැඩිය පියවරක් ඉදිරියට තියන්න. ඒ ඇතුලේ හිටියොත් මට ලැබෙන ආනිසංස මොනවද? පිට ගියොත් වෙන ආධිනව මොනවද කියලා තේරුම් අරගන්න ඒ යෝගාවචරයටම හැකියාව තියෙයිද නැද්ද කියන්න බෑ. ඒකට සර්වඥාන්සේ හේතු කරුණු දක්වනවා. පිට ගියොත් ඒකාන්තම කෙලෙස්. උද්දේටම කෙලෙස්. ඇතුළට ආවොත් නිකෙලස් වෙන්න ඉඩ තිබේ. කෙලස්ම කියන්න බෑ. ඒක නිසා ඒ යෝගාචර තේරෙනවා මේ ක්ෂණ සම්පත්තිය මම උපයන්න ඕනේ. දවසේ කෙල කෝටි ගාණක් චිත්තක්ෂණ තියෙනවා. අඩු ගාණ එක චිත්තක්ෂණයක්. කෙලස් නැති තත්යකට ගන්න මෙච්චර කෙලස් ලක්ෂ කෝටි ගාණක් තියේදී මම උත්සාහ කරන්න ඕනේ කියලා. ඒ නික්ලේශී தත්වයට උදව්කරනද කටයුතු කරන්න යන නික්ලිහිපත්තට ආදරයක් තියෙනවා ගෞරවයක් තියෙනෝනේ ඒ වගේම එළියට ගියොත් පාලනයකින් තොරව යන බව ඒ යෝගාවචර තේරෙනවා ඊට පස්සේ යාට සිද්ධ වෙනවා අර මුල් පියවර තුන පෙන්නනවා පස්සේ අතට ගත්තා අතට ගත්තා දන්නවා අතට ගත්ත නිසා ලැබෙන ආනිසංසත් දන්න දන්නවා නම් යාට ගොඩාක් ප්‍රයත්න කරන්න වෙනවා මේ හිත ඇතුලේ නතර කර ගැනීමට මෙන්න මේකටයි කමටහන් කියලා කියන්නේ මේකටයි මේ භාවනා උපක්‍රම කියලා කියන්නේ මේකටයි බුදුහාමුදුරන්ට ඕන කෙනෙකුට උදව් කරන්න අර මුල් තුනට ඒකට කාටවත් කරන්න බෑ. ඒකට ඒ කෙනාගේම අවබෝධයක් ඕනේ. මම වැඩේ තන් මගේ මනුසකම නම් ඊට වැඩිය වැඩි ප්‍රමාණයක් චිත්තක්ෂණ ගාණක් මම ඇතුළට ගන්න ඕනේ. ඒත් එකම මම ගත්ත බව මට මම මට ඒක තේරෙන්න ඕනේ. ඒ වගේම ඒත් එක්ක මේක අනුමත වෙන්න ඕනේ සමායයකට. කියන්නේ සමාදන් වෙනවයි කියලා. එළඹ වාසිකාණී මේක පිට ගියා නම් කොහෙන් කෙලවර වෙයිද? මට තරම් නොවන වැඩ වෙනවා දැන් නන්නේ දැන් නම් ගෙට ගත්තා කියලා මෙන්න මේ තුන ගත්තට පස්සේ මේක නාරිම ඊගා චිත්තක්ෂණ මේ ආයෙපයි මොන්නම ලකුණක්වත් තියන්න තුපයි අන්නේ ගෙට ගත්ත හිත ගේ කර්මක වැඩපොලක් හදලා දීලා කර්මාන්ත ශාලාවක් හදලා දීලා අනේ පුතේ මොනවා හරි කරලා දෙන අනේ ගෙට වෙලා හිටපන් කියලා වැඩපොළ හදලා දීම තමයි කර්මස්ථානයි කියලා කියන්නේ කර්මස්ථාන කියන වැඩපොළ කියන වචන. ඉතින් එයා ඇතුලේ දැන් රඳවා ගන්නවා. මෙන්න මේ වැඩපොළට තමයි ආනපන කියලා කියන්නේ. ඒක ගැන ගැනීමට නෙවෙයි. ඒක ගැන ගැනීමේ දැන ගැනීමටත් නෙවෙයි. දැන ගැනීම ආනිසංස දැන ගැනීම. ඒ අන්නේ ආනිසංසතන ඊගාචිත්තක්ෂණේ අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා අපි ඇතුළත තැනක ඒ ඒක හොඳට මතක තියාගන්න. බඳින තැන හිත වැඩපොළ උරගා බැලිය හැකි තැනක් වෙන්න ඕනේ. හිතලුවක් හෝ මනාපයක් හෝ හීනයක් වෙන්න බෑ. දැනකට දාලා ඉතින් යොන්න ආශස් ප්‍රසාචය අපි ආන. නැත්නම් අහු වෙනවයි කියලා හිතමු අල්ලනවා කියන එක නම් වැරදි ඇත්තට. අහු වුණොත් ආයා කියනවා දැන් මගේ කර්මස්ථානේ ආනපාන. හැබැයි කර්මස්ථානට ගන්න එක වෙන උපක්‍රමයක්. ගත් එකේ ආනිසංස සලකන වෙන උපක්‍රමයක්. ගත්තා ගත්ත බව දැනගන්න එක වෙන උපක්‍රමයක්. දැන් ආනපාන ඉන්නවනම් බුදුචානන්සේ දේශනා කරන කොච්චර කාලයක් යයිද කියලා කාට හරි යෝගාවචරවල තේරුම් ගන්නයි. ආනාපානි කියලා අහුවෙන්නේ මෝරච්ච හුලන් ධාරාවක් කියලා. අටගත්ත හුලන් ධාරාව හෝ වැඩෙන හුලන් ධාරාව අහුවෙන්නේ. අහුවෙන්නේ හොඳටම ගොරෝසු නාස්පුඩු පුරවාගෙන යන හුස්ම පාර තමයි අපි ආස්වාද කියලා අහුවෙන්නේ. ඒකත් තමයි. මේක කොච්චර කාලයක් පුරුදු කරන්න වෙයිද? ඔබේ දකින්නේ පමා වෙච්ච එකක් කියලා තේරුම් ගන්න. අප්‍රමාද එකක් නෙවෙයි. හටගත් එකකුත් නෙවෙයි, මෝරණ එකකුත් නෙවෙයි. ඔබ දන්නේ දැන් මෝරච්ච එකක්. දැන් ওই වෙස් බඳලා නටන කොටයි දකින්නේ. වෙස් බඳිනවා දැකලා නැහැ. දැන් බුදුහාමුදුරුවෝ අච්චර පියවර හතරක් තිබ්බ යෝගාවචරයට රුකියා කියනවා දැන් ඔය හටගත් දුකක් දකින්න. හටගත් පිරිමැදීමක් දකින්න. හටගත් ඝර්ෂණයක් දකින්න. හටගත් කුණුසුමක් සිසිලසක් දකින්න. ඔක දැන් නම් ඔයකට තේරුණාට ඔක හට ගන්න තැනට ගිහිල්ලා බැලුවොත් හට ගන්න තැන ඉඳලා උතින්ට යනකම් පුදුමාකාර විපරිණාමයක් පුදුමාකාර පෙරලියක් ඉතාම සුළු කාලයක සිද්ධ වෙනවා ඔබ කවදා හරි හටගත්ත දේ බලලා ඒක එන්න අරින්න ඉන්ටර්නෙට් එන්න අරලා මේක මේ පමාවක් මේ හටගෙන මෝරච්ච දෙයක් මේ දකින්න මම කවදාද මේක මේ නැවත නැවතත් එන්න අරලා හට ගන්න හැටි බලන්නේ කියලා ඒ යෝගාවචරයට උස්මේ මුල උස්මේ හට ගැනීම උස්මේ පටන් ගන්නම දැකීමට හිත යදවීම එළවීම තමයි ඔය නාම රූප පරිච්ඡේ ඥානය ඉඳලා පච්චේ පරික්ඛා ඥානය කියලා පස්සේ කාලේ ආචාර්යවරු මේ විශාල ඥාන දෙකකට දාලා දුන්නේ හටගත් හුස්ම දැකීම මේ හුස්ම මේ හුස්ම දැනගන්න හිත නාම රූප දෙක මේ හුස්ම කොහෙන්ද දාවේ මේ පමාවක් මම දැකලා තියෙනවා. ඊගාසරේ මට පැලිච්ච මේක මෙච්චර බෝරන්න ඉස්සල්ලා කියලා. ප්‍රත්‍යත් සහිතව හුස්ම දකින්නවා කියන්නේ. මුලත් සහිතව හුස්ම දකින්නවා කියලා කියන්නේ පච්ච පරිග්ගා ඥානය කරන ඕනෑම දෙයක විශේෂයෙන්ම නැවත නැවතත් මතුවෙන දෙයක චක්‍ර වැඩ කරන දෙයක මතුවෙන්නේ මතුනට පස්සේ දකින්නේ පමා වෙච්ච දෙයක්. අප්‍රමාද බව කියලා කියන්නේ කාට ගන්න තැන හිත දැම්මොත් අර තේරෙනවා ඒ ප්‍රයත්නේ නිසා ඒ වස්තුව පිළිබඳ තියෙන ආකල්පේ විශාල වෙනසක් වෙනවා. දැන් පිරිමි කෙනෙකුට වැඩි විපත් වෙච්ච තරුණ නාමර කාන්තාවක් දිහා බලනකොට අනිවාර්යයෙන්ම රාගය පානවා. ඒක පිළිබඳව කාටවත් සැක කරන දෙයක් නෑ. ඒ පහළ වෙන්නේ නැත්තම් ඒක පිරිමික් නෙවෙයි. නමුත් උපදිච්ච ගමන් ගෑන ළමයි දැක්කට කවදාකවත් කාගයක් කාමයක් එන්නේ නෑ. ඒලා ඒ ඒ ගෑන ළමයාගෙත් තාම වැඩි වියපත් වෙලත් නෑ දැක්කට එන්නේ නෑ. ඊට පස්සේ මෙතන ඉඳලා අර වැඩි වියපත් වෙන දික බලාගෙන ඉන්නකොට ඒ ළමයාගෙත් කාමය වැඩි වියපත් බලන කෙනාගේපත් වෙන්න ඕනේ හොඳටම මෝරලා ගියාට පස්සේ තමයි දෙන්න අතර විශාල ආකර්ෂණ විශාල බන්ධන සිද්ධ වෙන්නේ අත හට ගන්න තැන බැලුවොත් ඒක නෑ ඒ වගේ උද්දීපනයක් වෙන්නේ පමා වෙන්න පමා වෙන්න තමයි මුල බැලුවොත් අපිට ආශාවෙන්වත් ඇති කරගන්න බෑ මේ උද්දීපන ඒ නිසා බුද්ධ ජානක කියනවා මේ හුස්ම ඔබට පේන්නේ හටගත් දෙයක් විශ්පැඳගෙන නටන නැටුමක් ඔබ පුළුවන් නම් වෙස් බඳින හැටි බලපං කියලා. කවදා හරි මේ යෝගාවචරය හුස්මේ හට ගැනීමත් එක්ක හුස්ම දකින්න ගියොත් ඒකට මම අර කියපු වචනේ පසුකයින ආචාර දාතින් පච්චේ පරිඥාණය කියන හේතුවත් හිතව අරමුණ දකින්නවා. මෙන්න මේ දෙක තමයි දුකත් දුකේ හට ගැනීමත් කියලා කියන්නේ. දුක කියලා කියන්නේ ආස්වාසය නැත්නම් ප්‍රස්වාසය නැත්නම් වම නැත්නම් දකුණ දුකේ හට ගැනීම කියලා කියන්නේ මේ ආස්වාසය කොතනින්ද මතුනේ මේ ප්‍රසවාසය කොතෙන්ද මතුනේ? මේ වම කොහේ ඉඳලාද මෙතෙන්ට ආවේ කියලා මුලට අදින දෙක මේක විතරයි බුදුහාම අපිට කරන්න කියන්නේ. මේක කරනකොට පෙර දක්ෂ වෙනකොට මෙච්චර මෝරච්ච හුස්ම ඊට පස්සේ ගෙවෙනවා. නැති වෙනවා. නිරුද්ධ වෙලා යනවා. නොපෙනී යනවා කියන එක නොබලා ඉන්න බැරි තත්ත්වයකටපත්. ඒකට ආය වෙනම ප්‍රයත්න කරන්න ඕනේ හටගත්ම උස්ම මුල බලන්න ගන්න ගියොත් ඒ මුල වගේම තමයි හටවස්මස ගෙවෙන තැනට යනකොටත් ඊටාම සූක්ෂම තැනකට වෙලා ඒක නිරුද්ධ වෙලා යනවා ඒකට වෙනම ප්‍රයත්න කරන්න ඕනේ උස්මේ හට ගැනීම කොහොමද Tamange අනුග්‍රහයෙන් තොරව සිද්ධ වෙන්නේ සබහා ධර්මයේ අනු ඒ වගේම හටගත් උස්ම ආසව ප්‍රසාද නිරුද්ධ වෙන එකටත් කලියුත්තක් නැහැ ඒ අටගත් ඕනම දෙයක් නිරෝධ වෙන සුළුයි කියන දැනුමයි මේ මම විස්තර කරන්න දන්නේ. එතකොට මේ නිරෝධ සත්‍ය තියෙන්නේ වසංගිලා තිබුණට හැම හට ගැනීමක්ම එකම නිරෝධ සත්‍ය තියෙනවා. අපිට බුදුහාමුදුරු පෙන්වලා දැන් නිරෝධ සත්‍යට කිලිම යන්න බෑ. දුක හට ගැනීමේ සත්‍යයට කිලිම යන්න පුළුවන්. උස්ම හට ගන්න දන බලන්න බුදුහාමුදුරු උපදෙස් දෙන්න පුළුවන් උත්සාහ කරන්න පුළුවන්. එතකොට ලෙස්සල වැටෙනවා වගේ මේ හුස්ම ගෙවෙන තැනට හිත යන එක ස්වභාවයෙන් සිද්ධ වෙනවා. ඒක අනායාසයෙන් සිද්ධ වෙනවා. ඒක අපිට හම් වෙන අතිරේක ලාභයක්, අතිරේක සම්පත්තියක්. එනිසා බුදුහාමුදුර අපිට කියන්නේ දුක බලපං, ආශාසය බලපං, ආශාසය මුල බලපං. දුක බලපං, ප්‍රසආසය බලපං, ප්‍රසආසය මුල බලපං. වම බලපං, දකුණු බලපං, එහෙ බලනවා බලපං, මෙහෙ බලනවා බලපං, කෙලින් යනවා බලපං, පස්ස යනවා බලපං, අත දිගානවා බලපං, අත නවනවා බලපං. ඔක්කොම බලලා අර හුස්මට කරපු වැඩේ මේ කොහේ ඉඳලාද මේ ක්‍රියාශක්තිය මතුවෙන්නේ කියලා බැලුවොත් ඒ දෙක බැලීමේදී මුලට යෑමේ ශක්තිය යන්තාක් යම් කෙනෙක් විශේෂණතාවයේ විශේෂණතාවයේ දිනු කරනවා නම් ඒ තාක් ඒ කෙනාට ප්‍රතිලාභයක් විදියට මේ හටගත්ත දේ ඔය විදියටම ගෙවිලා යනවා නිරෝධ සත්‍ය වැටෙනවා ඊට පස්සේ යාට සිද්ධ වෙනවා මේ හත් දැක්කිච්ච මතුවෙච්ච හටගත්ත පමා වෙච්ච දේවල් ගැන නඩු කතා කර කර ඉන්නවට වඩා ඒ හටගන්න හැම එකකටම හේතුවක් තියෙනවා. කර්මා කරලා මේ හටගත් දේත් එක රණ්ඩු කර කර හිත නඩක් කරගෙන ආයතිතිගත වෙලා වෙහෙස වෙනවට වැඩිය වෙහෙස වෙනවා ඒ කරන දෙයක් නමුත් ඒ අතරම දැන් පටන් ගන්න හැටි බලපන්. ඔය කොහෙද හේතුව කොහෙද තියෙන බලපන්. ඒතර වෙන ඔය හේතුයේම තියෙනවා මරණය. ඔය හේතු ඇති වුණා නම් හේතු නැති වෙනවා. එතකොට හට ගැනීමේ මුලට යන්න යන්න යන්න යන්න යා නිරෝධ සත්‍යයට වාසනාවන්ත කෙනෙක් වඩපත් වෙනවා. ඒ නිසා දුකේ මුල දකින්න බැරි කෙනාට කවදාකවත් නිරෝධයක් දකින්න බෑ. එහෙමනම් දුකට ප්‍රේම කරන්නේ නැති කෙනාට දුකේ මුල දකින්න බෑ. අපිට මුළු ලෝකෙම උගන්වන්නේ දුකට වෛර කරන්න. ඒ කෙනාට කවදාකවත් මේ දුක දිහා බලලා දුක එන මුල දිහා බලන්න කප්පට කරන්න බෑ. මොකද එනකොටම gadu ගෑනවා. ඒකම කරප්පන. ඇලර්ජි. දුක නැති කරන්න උත්සාහ කරනවා. එතකොට යාට කවදාකවත් නැවත නැවත පැමිණෙන දුකක මුලට යනවා කියන එක වෙන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් කියනවා ඇයි මං උඹලට මේ දුක මුලට යන්න කියනක මේ මේ මේ බුදු වෙලා පාරමිතා පුරාණවිල කියලා දෙන්නේ මුල දැක්කොත් පේනවා මේකම තමයි ඔය ලොකු වෙලා ඉවර වෙනකොටත් අර වගේම සියුම්තාවකට යනවා ඒකට මම නිරෝධය කියලා කියනවා ඒක උඹලට එතකොට හම්බ වෙන අතවාසියක්. ඒ නිසා දුක දිහා අපි මෙතෙක් කල් බලපු නොදකින්න පතන්න දෝමකින් කියන එක වෙනුවට මේ දුකමයි දුක නැති කිරීමට බේත වෙන්නේ කියලා මේ දුක දිහා පැමිණි දුක් දිහා බවාගත් දුක් දිහා නෙවෙයි පැමිණි දුක දිහා වෙනදා තිබුණු ද්වේෂයෙන් තොරව බැලුවොත් එයාට ලැබෙන වාසනාව තමයි මේ දුක හට ගැනීමේ පාර දිහා ගවේෂකෙක් විදියට පරිශකෙක් විදියට බලන්න පුළුවන් මොකද දුක පිළිබඳව අර නොදකින්න පතන් ගතිය නැහැ. ඇඹුල් පැංගිරි ගතිය නැහැ. මෙන්න මේ වෙනස ඇතිකරන්න ඉස්සල්ලාම මේක අහන්න ඕනේ. දුක සහ දුක හට ගැනීම දිහා දැන් තියෙන ද්වේෂයක් ওই තියෙන තාකල් කද්දාවත් නිරෝධයක් නෑ. ඔබ මේක ද්වේෂයේ තියෙන බව දැනගෙන ඒක ඉතින් අර සීලකින් හෝ හික්මීමකින් හෝ පෙරපුරුද්දකින් හෝ ලෑස්තිලා ගිහිල්ලා මේ මේ දිහා මේ පැංගිරි නැතුව ද්වේෂය නැතුව මේ දුක ආර්ය දුකක් බව ආර්ය සත්‍යයක් බව දුක කියන්නේ ආර්ය සත්‍යයක් බව ඒක දිහා බලන්න පුළුවන් නම් එයාට ලැබෙන ලාභේ තමයි නැත්නම් යා ඉස්සරහට යනකොට පස්සට සං කියලා දැනගන්න ලකුණ තමයි දුකේ හටගන්ම තියාර ටික ටික ටික ටික හැම වෙලාවෙම යන්නේ කලාතුරකින් යනවා අන්නේ ගිය වෙලාවට තේනවා මේ හටගත් තාලෙටමයි මෙයා නැති වෙන්නේ කියලා හටගත් තාලෙට කිට්ටු කරන්න කරන්න දුකේ සමුදයට කිට්ටු කරන්න කරන්න දුකේ නිරෝධයත් එතනවා අපි මෙතක ප්‍රතික්ෂේප කරන්න කියපු දේ තුල දුකට ඒ පැමිණි දුක් පැනිරහයි කියලා සිංහලයේ තියෙන වචනයක්. ආන්නයකට මේ පැනිරහ ස්වරූපෙන් දුක දිහා බලන්න පටන් අරගත්තොත් ඒ මනුස්සයාටම තේරෙනවා තමන්ගේ ජීවිතේ විශාල ක්‍රියාවක් වීමක් වෙන්න පටන් ගන්නවා. අපි මෙතෙක් කල් කිව්වේ දුකට පිළියම් හොයපේක. එහෙම නැත්නම් පමා වෙලා දුක හටගත්ත ඇති බලන්නේ පමා වෙලා හටගත්ත දුකට වෛර කරන්න හදනවා. ඒක හරියට පණිවිඩයක් ගේන පණිවිඩකාරයට ගහනවා. ඉස්සර ටෙලිග්‍රෑම් කාර්යයේ ගමට එනකොට කොයි ගෙදෙටද යන්නේ ඒ ගෙදර මනුස්සයගේ පපුව ගහින්න පටන් ගන්නවා ටෙලිග්‍රෑම් එක ගන්නකොටම heart attack මොකද එන්නේම කාගෑරි මරණයක් නේ ඉතින් ටෙලිග්‍රෑම් කාර්යයත් අසුබ ලකුණක් විදිහට දකින්න පොලිස් කාර්යයක් නැත්නම් කාගේ ෂූට් එකක් කරන කවුරු හරි ආවත් දෙනවා ටෙලිග්‍රෑම් එකක්ද දන්නේ නැහැ කියලා එනකොටම බය වෙනවා ඉතින් මේ මනුස්සයාට heart attack එන්න ඕනේ නැහැ ටෙලිග්‍රෑම් කාර්යය එනකොටම heart attack එනවා පණිවිඩය බලන්න ඕනේ ආන්නේ වගේ පටලවිලක් අපිට වෙලා තියෙනවා මේ දුක එනකොටම ඔක්කොලා වට වෙලා කියනවා දොස්තරලා වට වෙලා කියනවා මම ඒක මේ මොනවද කියන්නේ මේ නිර්වින්දන දාලා අරන් දාලා දෙන්න. බය වෙන්න එපා. ඕගොල්ලන්ට මට දෙන්න. මට බිල ගෙවන්න පෙටි අල්ලෙන් කීයක් හරි දෙන්න කියලා. නීතිඥවරු කියනවා අනේ ඕනේ ප්‍රශ්නයක් කාට බය වෙන්න එපා. මයි ළඟට එන්න මම මේක දවස් දෙකෙන් කරලා දෙන්න. හැම කෙනාම ඉන්නවා මේ හැටගත්තේ දුකෙන් කීයක් හරි කඩාගෙන. ඒකල පෙන්වන්නේ දුක නොදකින්න පතන් කියලා. ඕක මහා පරණ කර්මයක්. ඕ අපි නොහිතන ඉවරයි ඔයා කියලා. බලනට ඇත්තටම ඔය කතා කරන යක්කම තමයි දුක දීලා තියෙන්නේ. ඒ දුකේ බඩ පදනමත් ඔය හයියෙන් කතා කරන කට්ටියමයි. ඒ ටික තේරෙනකොට පේනවා මේ පැමිණි දුක ඕකට කවුරක්වත් ඔස්සලවන්නේ නැහැ නීතිච්චෝනේ නැහැ මේක වට්ටක gediya කාදාකක් වැලකට හත ගන්න වැලේ හත ගන්න නැහනේ gediyට දරන්න බැරි gedi කොච්චර ලෝකේ ගියක් ආවත් වට්ටක වලට දරදාගේ එන දුකක් තියෙනවා දරන්න පුළුවන් මම මේකට දරන්න ගියාම වට්ට කරගෙන එනවා කට්ටිය ගොඩ පෙර කොදුරු කන්නේ කොහොම කරන්න එපා මෙහෙම කරන්න ඕනේ මේ හැම කෙනාටම න්‍යාය පත්‍රයක් තියෙනවා. බුදුහාමර කියනවා දුක දිහා ආයෙත් එන්න අරපම් බලපන්. ආයෙත් එන්න අරපම් බලපන්. පොඩ්ඩක් අමාරු නම් ඕගොල්ලන්ට බුදුහාමර දුෂ්කර ක්‍රියා කරනකොට තියෙන ෆොටෝ එක පොඩ්ඩක් ඉස්සරහින් තියාගන්න. මම හිතන දැකලා තියෙනවා කියේ. පඩාත ගන්න පිටාත ගෑවේ. අපි එහෙම දේවල් ඇවිල්ලාද මේ චෝදනා කරන්නේ? මේ මැස්සෙක් ආවයි කියලා කැස්සක් ආවයි කියලා මතුරෙක් ආවයි කියලා අනේ නඩු. ඇයි මේ තටමනේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න. උහිටත් වැඩි විහිළුවක් තියෙනවා. කැසට කිඹිසට දරන්න බෑ. ඇයි මේ පෙළ ගැහිලා ඉන්නේ පෙළ ගන්නේ කොහටද මේ දුකත් එක්ක රණ්ඩු කරන්නේ. තණ්හාවේ වැදගෙන තියෙන්නේ දුක සම්පූර්ණ. හැබැයි කැස්ස කිඹිසට අඩි ගණන් පිළිපසට යනවා. මේ සඳහා අනිත් පැත්තෙන් බැලුවොත් මේ දුක එන්න පැමිණි දුකේමයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. මට වෙනදට අමාරු එක සැරේ අමාරු වෙනදට පොඩ්ඩක් ඉවසලා පොඩ්ඩක් මේ දුකත් එක්ක කටයුතු කෙරුවොත් ලබන ලාභේ තමයි මේ දුක එන හැටි බලන්න හිතේ ඒකලාශයක් හිතේ විවේකයක් හිතේ ඉස්පාසුවක් එනවා. ඒ මුල බලන්නේ නැතුව අග එනත නිරෝධේ කාදාකා දකින්න නිසා බුදුරජාණන්සේ මජ්ජේ සූත්‍රේ මජ්ජේ සූත්‍රයේදී කියන දුකේ මුල සහ ආස්වාස්වාසේ ආස්වාසේ මැද සහ මුල කියන්නේ අන්ත දෙක අන්ත දෙක දැනගෙන මැදමාවත කියලා කියන්නේ අග බලන එක. අන්ත දෙක දක්ෂිනකොට අනිවාර්යයෙන්ම මැදමාවත පැරෙනවා. ඒ නිසා අපි එකයි මේ කරන්නේ. මේ දුක දිහා තිබුණු ආකල්ප වෙනස් කරන එක තමයි. ඒකට ද්වේතානුපස්සනාවක් ඕනේ. දුකමයි දුකේ ගැලවීමේ මාර්ගය. ඒ නිසා දුකට වෛර කිරීම, දුකට ද්වේෂ කිරීම, පැංගිටි කරන ගතිය, එතන අපි කියනවා කරප්පන් යන ගතිය, ඇලර්ජික් වෙන ගතිය ඒක මේ પરම්පරාවෙන් එහෙම නැත්නම් සම්ප්‍රදායෙන් එහෙම නැත්නම් මේ ස්වභාවික වර්ණයෙන් එහෙම නැත්නම් පරිණාමයෙන් අපිට ආපු දෙයක්. ඒක ඇත්ත වශයෙන්ම කරනවා පස්සේ අපිට හේතු වෙච්ච එකක්. උදාහරණ කියනවා ඒක දැනගෙන ඒකට ඔච්චර නටන්න දෙන්න එපා. මේ පැමිණි දුක දිහා මම ගවේෂණාත්මකව ආර්ය පරිශ්‍රණාත්මකව මේ දුක දිහා පුළු පුළුවන් වෙලාවේ බලන්න පටන් අරගත්තොත් ඒකේ ලැබෙන ලාභය තමයි දුකේ හටගන්න මුලට යන්න ඉඩ වැඩි වෙනවා. අපි දුකට ද්වේෂ කරන තාක්කල් කවදාකවත් පැමිණි දුක බාරගන්නෙත් නෑ. දුකේ මුලට යන්න පුළුවන් කියලා හිතන්නෙත් නෑ. ගියාට ඒක Nirodhaye මාවත ජයමාත් කියලා දන්නෙත් නෑ. ඒ නිසා මේ දුක දිහා වෙනස් ස්වරූපෙන් බලනද දුක සත්‍ය දිහා අපි දුක කියන වචනෙට වචන දෙකක් ඉස්සරහින් පස්සේ දෙන ආර්ය දුක්ඛ සත්‍යය. විශේෂණ පද දෙකක් දාන්න. ප්‍රිෆික්ස් එකයි සෆික්ස් එකයි. දුක කියනට ආර්ය කියන වචනේ මුලින් දාලා පස්සට දාන සත්‍ය කියලා. එතකොට බලන්න කොච්චර ලොකු වෙනසක් කරනවද කියලා. නිකම්ම නිකම් මේ කියන දුකට ආර්ය දුක්ඛ සත්‍ය වෙන්න නම් දුකේ මුලත් එක්ක නැත්නම් හට ගැනීමත් එක්ක බලන්න. හට ගැනීමත් එක්ක බලන්න නම් දුක පිළිබඳව ශක්ති ප්‍රමාණය සාදර වෙන්න ඕනේ. ඒ සාදර භාවයට අමන ප්‍රතිඵලය තමයි පමා නැතුව හටගන්න දුක දකිනවා. ඒහා සාපේක්ෂවම දුකේ ගෙවන් වීම පැත්තට සංවේදී භාවය වැඩි වෙනවා. ඊට පස්සේ ආ ජීවත් වෙන ජීවන රටාව දුකට වෛර කරන ජීවන රටාවක් නෙවෙයි පැමිණි දුක චක්‍රීකරණය කරලා ආයෝජනය කරලා ඒ හරහම මේ ජීවිතේ Taman කරා පැමිණෙන හැම දෙයක්ම දුක ගෙවන් කිරීමේ මාර්ගයට ගැලවීම ගැලවීම මාර්ගයට යොදා ගන්න ක්‍රමය තමයි ආර්ය ප්‍රතිපදා වෙන්නේ මම අද උත්සාහ කරන්නේ උත්සාහ කළේ මේ දුක පිළිබඳව නැත්නම් අපි කියන මේ අසහනය පිළිබඳව එහෙම නැත්නම් අපි කියන මේ කම්මැලිකම පිළිබඳව එහෙම නැත්නම් අපි කියන මේ නිරසකම් පිළිබඳව එහෙම නැත්නම් අපි කියන මේ බය පිළිබඳව නැත්නම් අපි කියන මේ අසරණ බව පිළිබඳව ওই විද්‍යහෙටම දුක් කියලා මොනට කියලා ගහලා නොදකින්න ඔබ තම බලන්නේ නැතුව මෙතන පොඩ්ඩක් සාදරව බලන්න මේක නිවන් පෙතක් වෙන විද්‍යයකට පුත්‍ර ජානවාසිකේ දේශනාව අ අරිනා අටුවාචාන් වාසලා පෙන්නනවා මේ විපස්සනා යන විශාලම ඥානය තමයි නිබ්බිදා ඥානය. මේ නීරසකම කම්මැලිකම එනකොට මේක ජයග්‍රහණයක් විදිහට ගන්න දන්නවනම් මිනිහ නිකන් දකින්න. ඒ කම්මැලිකම නීරසකම එනකොට ඒකට පසුබානවනම් යා නිවන ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා භාවනාවේදී ප්‍රධාන වශයෙන් මේ කියනවා. වෙන දුකක් ඒක මේ. ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක නෙවෙයි භාවනා කරන යනකොට එපා වීමක් වෙනවා. කම්මැලිකමක්. එනවා. නීරසකමක් එනවා. ඉතින් අර ජාති ජරා ව්‍යාධි දුකට වගේම එන්නකොටම ඒක ප්‍රතික්ෂේප කරනවා. මේ ප්‍රතික්ෂේපය හරහා නිවන ඇත. ඇත් නොවි ඒ එන දේ දිහා ප්‍රතිපදාවට ගෞරවයෙන් දුක්ඛ වක්ඛීමට ගෞරවයෙන් බැලුවොත් ඒක නාගේ දෘෂ්ටි කෝණය වෙනස දැන්සෙ පෙන්වන්නේ මේ ද්වේතානුපසනාව හරහා එක පැත්තක් බලන අතර වෙන්න එපා දෙපැත්තම බලන ඉවසීමේ ශක්තිය වශයෙන් මේ සඳහන් කරන්නේ ඉතින් අපි පැයකොත් විනාඩි 20ක් විතර වගේ කාලය අරගෙන තියෙනවා. මම මෙතනින් අද දවසේ ධර්ම දේශනාව නතර කරන්න අදහස් කරනවා. බයි වගේම බලාපොරොත්තු වෙනවා ඉස්සරහට අපි කරන දේශනාවට මේ ටික තවදුරටත් විස්තර කරන්න. ඉතින් මේ කියන ඉදිරිපත් කරපු ලද කාරණා තම තමන්ගේ පරණ අත්දැකීම් සහ මූල ධර්ම දැනුම එකතු කරගෙන ඒ කරගෙන යන වැඩි කරන භාවනාව වඩාත් සාර්ථකව කරගෙන යන්නට මේ ධර්ම දේශනාවත් එකසේ හේතු වාසනා වේවා කියලා වගේ මම යෝජනා කරනවා අපි දවස පළවෙනි දවසේ කරදරකින් බාධරකින් තොරව කරගෙන යන්න පුළුවන් වුණා ඒ නිසා අපි ඒ සංවිධානය අතින් උදව් කරන ලද පෙනීනොපෙනී උදව් කරන ලද සියලුම දෙනාට පින්පැමිරීමට අවස්ථාවක් කරගනිමු කියලා මේ ධර්ම දේශනාව නිමාවයි ඒ වගේම අපි විශාල ඥාති පිරිසක් නියෝජනය කරනවා. ඉතින් ඒ සියලුම ඥාතීන්ට පින්කමති සියලුම ඥාතීන්ට අපි මේ රැස් කරගන්නා ලද විවිධාකාරයෙන් රැස් කරන ලද පින මුදිතා ශීර්ෂයෙන් අනුමೋದනා ශීර්ෂයෙන් පිටපණියටත් අපාපටත් මේ කරගන්නා ලද කුසල ශක්තිය නිසා දේතානුපස්සනාතාතත් පැහැදිලිව විෂද වැටේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගන්නත් මේක අවස්ථාවක් කරගන්නවා ඒ අනුව අපි හිතාවතා ചാති ගාථා සජ්ජායනා කිරීමේ දවසේ වැඩපිළිවෙලේ නිමාව මේක නොවුනට ධර්ම දේශනාව සානිය වශයෙන් මේක අවස්ථාවක් වගන කියලා මම යෝජනා කරනවා. ඒ අනුව අපි ගාථා සජ්ජායනා කිරීමේ සම්ප්‍රදාන කූලව අනුමೋದනා ශීතයෙන් පින්පැණීමට සිල් ලෝක සත්‍යයන් පින්පැණීමට අවස්ථාවක් ගන්නවා. එත්තාවතාච කම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවා නමෝතන්තු සබ්බ සම්පatti සිද්ධා එත්තාවතාච කම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතා නමෝතන්තු සබ්බ සම්පatti සිද්ධා එත්තාවතාච කම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තා නමෝතන්තු සබ්බ සම්පatti සිද්ධා ආකාශට්ටා චුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු ශාසනං ආකාශට්ටා චුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු දේශනං ආකාශට්ටා චුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරමති ඉදං හෝ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ යාව නිපානපස්සියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු සතර සමාගමු යාව නිපානපස්සියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිපානපස්සියා සාදු සාදු